භාවනා ජීවිතයක් නේවාසිකව නැත්නම් පූර්ණ කාලිනව ගත කරනකොට හිත යොදාගෙන ඉන්නේ අප තුල දැනටමත් තියෙන වැරදි අර්ථ 10ක් හඳුනාගත යුතු දේවල් 10ක් හඳුනාගෙන ප්‍රහාණය කළ යුතු දේවල් 10ක් පිළිබඳව. ඒක කොහොමඩක්වත් අපේ ගෙවල් ඇතුලේ මීයෝලගේ ඉන්නා වාගේ, ගෙම්බෝලගේ ඉන්නවා වාගේ, කැරපොත්තෝ ඉන්නවා වාගේ, කූඹි ඉන්නවා වාගේ නිතරම ඉන්නවා. ඉතින් අපි මොන ප්‍රයත්න කරත් ඒවා අයින් කරන්න අමාරුයි. ඒ ඒ සතුත් හිතන එක ඒගොල්ලන්ගේ gedara කියලා. ඉතින් සමහරු ඒක දන්නේ නැතුව ඒකට පොහොරක් දාන. සමහරු දැනගෙන ඉවත් කිරීම සඳහා කටයුතු කරනවා. ඉතින් අන්න ඒ වාගේ මේ ගේ එහෙම නැත්නම් මේ අපේ කය එහෙම නැත්නම් අපේ මේ ඇඟ එහෙම නැත්නම් අපේ මේ නාම රූප දෙක ඇතුලේ විශාල වැඩ රාජකාරී ගොඩක් කරනවා. 80ක් කෘමි කුලයන් ජීවත් වෙනවා. පණුව ජීවත් වෙනවා. විශාල වැඩක් යනවා. මේ කුණු කන්දලේට තමයි මේ මම කියාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් ආවමින් කාමයෙන් පෝමින් ගත කරන්නේ. ඒ විතරක් නෙවෙයි මේ මිච්ඡත්තක්. එනත මිත්‍යාර්ථ 10ක් අපි හැමදාම පෝෂණය කරනවා. ඉතින් ඒ නිසා ඒ ඇතුළට පිටිකා වාගේ, පටිපණුව වගේ අපි ඒම සාරේ උරාගෙන බීලා අපිට ඒගොල්ලන්ගේ විස ඇඟට දාන. ඉතින් එතකොට අපිට নানা විද වක්කාර ලක්ෂණ, අසාත්මක ලක්ෂණ පහළ වෙනවා. අපි දන්නේ ඇයි මේ කියලා. ඒ ඇතුලේ ජීවත් වෙන යම් යම් වැරදි අදහස්, වැරදි මති මතාන්තර නිසා අපි දුක් වෙනවා. හැබැයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒගොල්ලන්ට කන්න දෙනවා. කුලී නැතුව ගේ දීලා තියෙනවා. කටයුතු කරගෙන යනවා. ඉතින් අන්‍යව පිළිබඳව පිරිසිදුකමක් ප්‍රාර්ථනාවෙන්, විසුද්ධියක් ප්‍රාර්ථනාවෙන් පිළිබඳ අවදිමත් වෙනකොට ඒ අපිට මේක ඒ සතා ඒ වැරදි අර්ථේ මරන්න බෑ අපිට අපි නොමැරි අන්න ඒ දේ නරක දේ අයින් කරලා අපේ මේ පිරිසිදුවක් එහෙම නැත්නම් විසුද්ධියක් ලබා ගන්න කොහොමද කියලා කියන එක ඔය හිතෙන් තරම් ලේසි නෑ. ඒක මේ අතින් අරන් දාලා කිනිතුල්ලෙක් කරන් දානවා වගේ ලේසි නෑ. මේ ඇතුලේ තාම මිත්‍යා දෘෂ්ටිගත වෙනවා. ඒක තියෙනවා. ඉතින් අපි ඒව හරි කියලා හිතාගෙන සම්මා දිට්ඨි කියලා හිතාගෙන ඉතින් පෝෂණය කරනවා. ඉතින් සත්පුරුෂය දැකලා hina වෙනවා. මේ වාගේ මරි තක තීරු මෝඩ අමන જાතියක් ඉන්නවද මේ මිත්‍යා දෘෂ්ටියට පෝර දෙනවා සම්මාදිට්ඨිය කියාගෙන නැත්තම් මිත්‍යා සංකල්ප උදේ ඉඳලා හැන්ද වෙනකන් එක එක හිතවිලි සංකල්ප පවත්නවා බොහෝ විට මිත්‍යා හැබැයි අපි හිතන ඒවා මේ ඒවා හොඳ දේවල් ඒවා ඇවිල්ලා වෙලා මේවා ඥාති විතර්ක මේ වටන ජනපද විතක්ක මේ ආනවඤ්ඤත්ති පරිසංයුක්ත විතර්කය නැත්නම් ලාභ සත්කාර සංයුක්ත පටිසංයුක්ත විතක්ක ආදි වශයෙන් ඒ විතර්ක වලට පොහොර දානවා. ඒ වගේ වැරදි විතර්ක හයක් භාවනා කරන අයට බාධා කරනවා. ප්‍රධාන වශයෙන් නම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා ඒක කවුරුත් දන්නවා. ඒව අයින් කරන්න ඕනේ කියලා කවුරුත් දන්නවා. එනමුත් ඒ අතරමැද තියෙන මේ ඥාති විතක්ක ජනපද විතක්ක අමර විතක්ක අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක ලාභ සත්කාර පරිසංයුක්ත විතර්ක කවුරක්වත් හිතන්නේ නැහැ. ඒ ටික අපි හිතන්නේ නැත්නම් කවුද හිතන්නේ? අපේ ඥාතින් ගැන අපි හිත හිතා ඉන්න ඕන. ඉතින් ඇවිල්ලා භාවනා කරන්න ගිහලා වයත් එක වහගත්ත ගම ඉතින් ඔන්න සනුවරේ කට්ටිය එන්න පටන් ගන්නවා. ඉතින් හිතනවා ඒක හරිය වටිනවා. මේ මේගොල්ලෝ ගැන හිත හිතා ඉන්නේ කොහොඳයි. දැන් ජනපද විතක්ක එන්න පටන් ගන්නවා. රටේ ලෝකේ මොනවා වෙනවද දන්නේ නැහැ. ඒව ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. එතන අමර විතක් එන්න පටන් ගන්නවා. මෙහෙම ඉඳගෙනම ඉන්න එක කොන්දේ අමාරු වෙලා කලින් මැරෙන්න හේතු වෙයිද? එහෙනම් තමයි ලෙඩ රෝග ආවට ගණන් ගන්න නැතුව ඊටපාම අන්තිමට අංශ භාග වගේ දෙයක් යන්න ඉඩ තියනවාද? කියන්න බෑනේ. ඒක නිසා හොඳ වැඩේ තමයි SMS එකක් දාලා ගායින් හරි අහන්න ඕනේ ඉඳගෙන ඉන්නකොට කොන්දරි දෙනවනම් මොකද කරන්න ඕනේ? ඉතින් අමර විතක් වලට යනවා. අනමඤ්ඤත්ති පරිසංයුක්ත විතර්ක જાතියක් කියලා තියෙනවා මං කිසිම කෙනෙක්ගෙන් කවදාකවත් අවඥාවට පිටිපස්සේ ලක් වෙන්නේ නැහැ කියලා සුද්ධවන්තයෝ වෙන්න හදනවා. එහෙම නැත්තම් හිතනවා මේ තාක්කල් ඉගෙන ගත්ත ටික හරි වටිනවා. ওই පිට රැලි කැලක් හරි අරගෙන ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය කියලා ගහලා ස්ථානයක් හදලා කියලා දුන්නොත් නම් සෑහෙන ගණක් එකතු කරගන්න පුළුවන් කියලා ලාභ සත්කාරත් හිතනවා. මේ හය ඒ කියන මිච්ඡා විතක්ක හය නැති කෙනෙක් නැහැ. ඒක පිළිබඳව ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කරන ලියන ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා මේ සාමාන්‍ය අඹදරුවන් රකින්න ගෙවල් දොර ඉන්න අට්ටයට වැරදි දෙයක් නෙවෙයි. ඒගොල්ලෝ ඉවති ඌව කල්පනා කරන්නේ නැතුව වෙන මොනව කරන්නද? ඒගොල්ලෝ ඉතින් ඌව නැත්තම් පිත්තන් කොටු වලට යන්න එපායි. නිකම්ම නිකන් ඉන්නේ. නමුත් භාවනා කරන එක නා මෙච්චර ජීවිතයක් කැප කරලා සීලයක පිළිහිටලා සිල් තුන් අතර ඉන්න ගමන් මේ ඥාතීන් ගැන කල්පනා කර කර ඉන්න එක හිතලම නෙවෙයි හිතෙන එක. එතන මේ රටේ ලෝකයේ වෙන අපි කියන මේ සම්ප්‍රප්‍රලාප වල්පල් වෙන විදිහින් කියන ප්‍රවෘත්ති ගැන හිත හිතා ඉන්න එක. එහෙම නැත්නම් බැනුන් ආහඬ හිත හිතා ඉන්න එක. එහෙම නැත්නම් මැරෙන්නේ නැතුව මං හැමදාම ඊට පස්සේ හුඳු ආහාර වළඳලා හොඳට ව්‍යායාම කරලා ඊට පස්සේ නම් මං ආයෙ මැරෙන්නේ නැහැ කියලා හිතාන ඉන්න දේවල් තියෙනවානේ. මෙන්න මේ ටික එනකොට මේ මිච්ඡා සංකල්ප වගේක් මේකේ තියෙන්නේ. හැබැයි ඉතිහාසයේ පන්ති කාමරවල භූගෝලික කියන අනම්මන උගන්වන ওই ටික තමයි. අධ්‍යාපනය කියලා උගන්වන්නේ කුණු හරප ටික විතරමයි. ඉතින් ඒව කල්පනා කරගෙන ඉන්න. ඉතින් අපි හිතනවා ඒක නෑ මේක විද්‍යා විෂයක්. එහෙම නැත්නම් මේ විෂය සම්බන්ධ මේ දේවල් හිතෙන්නේ කියලා ඉතින් අපි හිතානින්. ඉතින් ඒ මිත්‍යා විතර්ක දිගේ කතා කරමින් වැඩ කරන්නේ කරන මිච්ඡා වාචා කියන එක වළක්වන්න බෑ. කොච්චර හරි කියන්න ඕනේ අනික් අයද. ඔයා හරනේ අයියෝ මම හරි මෙන්න බලන්න මගේ වැඩ සෙල්ලම් කෑල්ල කියලා. ඉතින් ඔයie කයිවර කියලා කියලා ඉන්නවා. ඉතින් ඒ කයිවාරු කෙල්ලනකොට ඉඳලයිට්ලක් කෙනෙක් කියනවා ඉතින් ඇත්තටම ඔබ කනකෝ කාද සුදුකෝ කාද කියලා තේරෙන්න පොඩ්ඩ ඉහිල්ල පෙළ බලපෙන්න බංගෝ කියනම වෙන්නේ ඉහිල්ලලත් පෙන්නන. වැඩ දාලා පෙන්නනවා. මිච්ඡා කම්මන්ත වලට යනවා. ඊට පස්සේ මිච්ඡා ආජීවයකට වැටෙනවා. අර කිව්වාගේ කරුණාශීතල හදයන් පැත්තකදීදී මරාගෙන කාගෙන හැදියන් කියලා වෙන ආජීවයකට වැටෙනවා. ඉතින් මේක කරනකොට කවුරුවක්වත් හිතනවද මේ විදියට මිච්ඡා සංකල්ප යටතේ මිච්ඡා වචන කතා කරගෙන මිච්ඡා කර්මාන්ත කරගෙන ජීවන රටාවක් ඉන්නකොට ඊ මනුස්සයා හප්පල විසි කරපු උද්දණ්ඩක් වාගේ වීරියක් නැති කම්මැලි බුබ්බඩෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් සඳහන් කරනවා මිච්ඡා වායාමයක් වෙනවා යා. භාවනා කරන්න වෙලා නැහැ. කම්මැලි. ඉඳගත් ගමන් ඉපා වෙනවා. අරම කල්පනා කර කර ඉන්නවා. නමුත් මේ කාටද ගෙනි ගෙඩියක් දෙන්න තියෙනවනේ. පෙස්සමක් ගහන්න තියෙනවනේ. අප්පා. පුදුමාකාර වීර්යයක් තියෙනවා. ඒව කර කර ඉන්නවා. ඉතින් එහෙම කෙනෙකුට නිකමට හරි කිව්වොත් කමන්නේ මිත්‍යා දෘෂ්ටි උනාට කමන්නේ මිත්‍යා සංකල්ප උනාට කමන්නේ මේ මිච්ඡා වාචා පිංචා කම්මන්ත මිච්ඡා ආජීවන කමන කම්මැලි වන කමන අපි සතිය වඩමුද කිව්වොත් බෑ අප්පා මේ සතිය වඩන්නේ කොහොමද මට සිල් නැහැනේ සතිය වඩන්නේ කොහොමද මට එක තැන ඉඳගෙන ඉන්න බෑනේ මේ සතිය වඩන්නේ කොහොමද මේ ගෙදර දොරේ සද්ද කලබල තියෙනවනේ කියලා ඒ මොකද්ද මේ සතිය කියලා එක දන්නෙත් නැහැ හිතාගෙන ඉන්නවා මිත්‍යා සතියක් සතිය කියලා හිතාගෙන කල්ලතුගෙන යුව අපට කරන්න බෑ ඒ වගේ රුවොත් මේ සුදුසු කන්නේ අපට කියලා කරන් තමයි නුසුදුසු වෙන්නේ කරන්න බෑ කියලා ඉතින් එතකොට එයාගේ ජීවිතේ පවත්වාගෙන යන්න ඒ කම්මැලි ජීවිතේ බුබ්බඩ ජීවිතේ ශරීර හොර ජීවිතේ බත් බූසා ජීවිතේ පවත්වාගෙන මුන්නව හරි දෙයකින් හිත සනසගෙන ඉන්නවා මිච්ඡා සමාධි කියලා කියන එක්ක බොනෝ. එක්ක ස්ත්‍රී දූර්තයට යනවා. එහෙම නැත්නම් සූදු කෙලිනවා. සාමාන්‍යයෙන් අපි දන්න ධර්ම හැරීට උවයින් පිරිමින්ට අයිටි බිස්නස් ටික තමයි. අම්බ කරලා බොනවා. අකුදුත්ත සුරාදුත්තු ඉටිදුතු. දැන් අනේ ගෑනු ඊට අපා. පිටරට වලට ගියාම දැන් ඒව කරන්න ගොඩාක් කට්ටිය ගෑනු කට්ටිය. ඒකට නිකන් පොලිස් කාරෝල් ඇම්බර් වෙනවා. ලැජ්ජාවේ ඉස්සර පිරිමි කරන වැඩ ඔක්කොම කඩපුලිය ඇටි කරන ගෑනු දැන්. ඉතින් ඒකට ඒගොල්ලෝ එහෙම නැතුව ඒගොල්ලෝ ඉන්න බෑ. ඒ ගත කරන වැරදි ජීවිතයේ ඉතින් ඒගොල්ලෝ එවැනි දෙයක් හොයනවා, පරිේෂණ කරනවා කොහොමද මේ මේ ජීවිතේ පිස්සු හදාගන්න නැතුව මොනවා හරි විනෝදාංශයක දාගෙන ගත කරන්නේ කොහොමද කියලා ගොඩාක් සමාධි જાති එවන්ට හිත එකලස් කරන ක්‍රම හරියට තියෙනවා. භාවනාවක් දැන් දාගෙන තියෙන එකට. ඉතින් මේ නිසි විද්‍යට භවනා කරන නැත්නම් සම්මාදිට්ඨයට ගරු කරන්නේ නැති සමාව මිච්ඡාදිට්ඨයට ගරු කරන්නේ නැති නිසි විද්‍යට භවනා කරන කෙනෙක් දැන් මේ මම කරන්නේත් ඒ වගේ විකාරයක්ද එහෙම නැත්නම් ඇත්තටම මේ මේ මං කරන වැඩේ නිවනට යොමු වෙන කුසලයට යොමු වෙන වැඩක්ද කියලා හිතලුවද්ද ඇත්තට මං ඉන්නේ පාරද කියලා මෙහා මේ මිච්ඡා සමාධියෙන් සම්මා සමාධිය වෙන් කරගන්නේ කොහොමද අපි හිතනවා අපි බුද්ධ ආගම් නිසා අපි කොහොමදත් ඉන්නේ සම්මා සමාධිය කියලා නෑ එහෙම ධාතිකයක් බුදුරජාණන්සේ දීලා නෑ. බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තිනවා. ඒ ස්වාමීන්සේ ධ්‍යාන හතරම් වඩලා ලෙඩක් දුකක් කෙනකොට ධ්‍යානට හිත දාලා ජීවත් වෙනවා. ඉතින් ඒ ශාන්ති හිතුව කවදා හරි කරදරයක් එනකොට මට මං වඩලනද සමාධිය උදව් වෙනවා. ඒක නිසා මම ඒක වඩ아가න ජීවත් වෙනවා කියලා ඉතින් බොහොම සතුටින් පැත්තකටලා ගත කරන හිටිය. නමුත් අන්තිම වෙනකොට ලෙඩක් ආවා. මේ ලෙඩේ නිසා සමාධියට ය아가න්න බැරි වුණා. දැන් මරණය කිට්ටු වෙනවා. අර උදව්වට තියෙන සමාධියක් නැහැ. ලෙඩ උස්සන්න වෙනවා. පුදුමාකාර බයක් එන්න පටන් ගත්තා. දන්නවා තා පොඩි වෙලාවකින් මැරෙනවා කිය. නැත්තම් අපේ වචනෙක අපවත් වෙනවා කිය. ජහට පණිවිඩයක් ඇරියා සරුවච්චන් හන්සේ ළඟට අනේ ස්වාමීන් වහන්සේ ළඟ ඉන්න කෙනාට අනේ ගිහිල්ලා අපේ ස්වාමි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න අස්සජී අතාම අසහන අවස්ථාවක ඉන්න බුදුහාමුදුර දකින්න කැමති කිය. පස්සේ බුදුරජාණන් ඇත්තටම පරිලෝ. යනකොට මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ ඈතින්ද වටිනවා දැකලා නැගිටින්න හිටවස් කියන නෑ. ඔබ ඇඳේ ඉන්න අසනීප තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේ ගිය ගමන් බුදුරජාණන්සේ කියනවා මේ ස්වාමීන් වහන්සේ මේ සමාධියක් මයි ළඟ තිබ්බා. පුදුමාකාර සමාධියක් මට එන ඕනේ ලෙඩක් දුකක් කරදරයක් ආවම ඒකට දාපුවාම දැන් මේ සමාධිය නිසා මට කරදර නැතිවෙනවා. දැන් අද මම ඉන්නේ ඊට වෙදි වෙනස් තත්ත්වයක. මේ මරණසන්න වෙලාදී ආපු මේ බයත් ලෙඩ රෝගත් නිසා ඒ සමාධියත් නැහැ. තව සුවල්ප වේලාවකින් මම මැරෙන බව දන්නවා. මට කිසි සරණක් නැහැ. මං අසරණයි අනාථයි. ඒතර පුත්‍රයන්න්ට අහනවා සීල කැඩුනද කියලා. තමන්ගේ සීල පිළිබඳ තමන්ට විශ්වාසය ඒ වගේ කොච්චර සමාධි තිබුණත් නැතත් සීල කැඩලා නැහැ. ඒතර පුත්‍රයන්ට අහනවා ඔබ හිතනවාද මේ බුද්ධ ශාසනයේ සමාධියයි ප්‍රතිෂ්ඨාව කියලා. නෑ සීලේ තියෙනවා ඕන වෙලාවක සමාධි වඩන්න පුළුවන්. එච්චර සමාධියක් කැඩුනත් සීල කැඩුන්නේ නෑ කියන සතුට තියෙනවා නම් ඔබට ඕන වෙලාවක පටන් ගන්න පුළුවන්. ඒ නිසා සමාධිය මුල් කරගෙන හිටියොත් සමාධිය අපේ අමාරු වෙලාදී කරාරිනවා. කරාරියට පස්සේ අලිමන්දිවට හරක් කියලා තිබුණ කමලියට අමතරව අර උකහට දෙයිලා හරි හම්බ කරලා තිබුණ මණිකක් වගේ තියා හිටපු සමාධිය කියලා වෙන්නුවාට පස්සේ කිව්වොත් මේක මණිකක් නෙවෙයි මේක වීදුරු කෑල්ලක් මේක ප්ලාස්ටික් කෑල්ලක් කියලා එදාට මොකද වෙන්නේ? අනේ මේකනේ මම රැකගෙන හිටියේ. හදිස්සියකට අමලියකදී උකහාර දීලාට ගන්න කියලා බලනකොට ඒක ප්ලාස්ටික් කෑල්ලක්. තිරුවාන කෑල්ලක්. මණිකක් කියලා තියාන හිටියේ. එහෙම නැත්නම් රත්තරන් කියලා තියාන හිටියේ. දිලිසෙන දෙයක් නම රත්තරන් නෙවෙයි. ඉතින් අපි දන්නේ කොහොමද මේක නියම මණිකක්ද කියලා? අපි කොහොමද දන්නේ මේක නියම රත්තරන්ද කියලා? ඒකනේ ඔය හිතන තරම් ලේසි නෑ. ඒකයි ඔය මණික් අටමාලාවල් තියෙන්නේ කොච්චර දෝ මණික් බිස්නස් එකේ හොර කරනවා. රත්තරන් පැත්තේ ඒකයි පාඨමාලාවල් ගොඩක් තියෙන්නේ. රත්තරන් વિશે දිගටම හොර කරනවා. ඒ කොහොමද දන්නේ මේ රත්තරනමද මණිකමද කියලා? ඒ මණික හෝ රත්තරන බලන්නේ උරගාලානේ. ඉතින් අපි කැමතිනේ අපේ ඒක උරගානවට මොකද ඒක ගෙවෙයි කියලා. නැත්තරම් ගෙවෙන උරගාලා තමයි බලන්නේ. ඒ නිසා අපිට ඇති වෙච්ච සමාධිය අපි උරගානවට කැමති නෑ. ඒක හංගගෙන තියාගෙන ඉන්නවා. ඉතින් එතකොට ඒක බොරු එකක් නම් අමලියකදී අරකට නැහැ මේකත් නැහැ. ඉතින් ඒක නිසා මේ අපි ලබා ගන්නවා නම් යම් කිසි සමාධියක් සතිය හරහා ඒක සම්්‍යක්ද මිච්ඡාද බොරුවක්ද සත්‍ය එකක්ද කියලා එතන එතන ඒ ප්‍රත්‍යවේ ප්‍රත්‍යක්ෂණය කරනවා කියන එක උරගා බලනවා කියන එක එහෙම නැත්නම් තමන්ම උපේන ලද සමාධිය තමන් විසීම සැක කරනවායි කියන එක නරක දෙයක් නෙවෙයි අනිවාර්යයෙන් මේක සැක කරන්න ඕනේ අව탁සීරු කරන්න ඕනේ. නෑ නෑ ඔක බොරුවක්. මම මේක නැව සැරයක් කරලා බලන්න ඕනේ. මම මේක නැව සැරයක් කරලා බලන්න ඕනේ කියලා ලක්ෂ කෝටි වාරයක් කරන්න ඕනේ. ඉතින් එතකොට එක සැරයක් ඇවිල්ලා ඒ සමාධිය පස්සේ ආවේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ඒක ආයෙත් උපේන එක තමයි මගේ භ්‍රමචර්ය ජීවිතේ. මගේ තපස. මගේ ආතාප වීරිය. නැතිව. නැති උනර කන්නේ මං ආයෙ හදනවා. ඉතින් මේ කමඨාන් සුද්ධ කරනකොට ගොඩ දෙනෙක් ප්‍රශ්න අහන්නේ අනේ ස්වාංශ මෙන්න මේ වාගේ පූර්ව සමාධියක් මානක තිබ්බා අද නැහෙනි. කොහෙන්ද මේක ගන්නෙ? අහවල් සුපර් මාකට් එකේ අහවල් රාක්කේ තියනවා කිව්වොත් ඕනේ ගාණක් දීලා ගන්න. එහෙම ගන්න බෑ. ඒක නැවත උපයන්නේ කොහොමද? එහෙම කරන්න බෑ දැන් ආයේ මුලින්දලා යන්න බෑ මම සෑහෙන මට්ටම හිටපු කෙනෙක්. මට අහවල් අහවල් ධ්‍යාන තිබුණ කෙනෙක් එහෙම ආයි බිමට බහින්න පුළුවන්ද? මට එහෙම කරන්න බෑ මට මට මේ බිමින් උඩට නගින්න බෑ. මට කුරුල්ලෙක් වගේ උඩින් ඇවිල්ලා කෙලිම පළතුරු කාලා යන්න තියෙන්න ඕනේ දැන්. එහෙම එකක් නැහැ. මේ බුදුහාමරගේ ශාසනයේ එහෙම එකක් නැහැ. ඕන වෙලාවක බිමේ ඉඳලා හපව යන්න ඕනේ. ඒ නිසා අපිට ඒ ආදුනික මනස, නවක මනස, නිහතමානී මනස, එහෙම නැත්නම් අහිංසකකම නැති වෙන සමාධියක් තියෙනවා නම් ඒක මිච්ඡා සමාධිය. අහිංසකකම වැඩෙන සමාධියක් තියෙනවා නම් සෑහෙන දුරට ඒක සම්මා සමාධියක් කියලා ගන්න පුළුවන්. ඒ නිසා අපි සමාධිය වඩන විතරක් නෙවෙයි ඒ වඩන සමාධිය නිතරම පරීක්ෂා කරලා බලනකොට මේක නැති වුණොත් මට දුකක් කරදරයක් කනගාටුවක් වෙලා සීදීනසා ගන්න හිතෙයිද? කවුරු හරි මේ සමාධිය කැඩුවොත් ඒ මනුස්සයා මරන්න හිතෙයිද? නෑ නෑ සමාධියත් අනිච්චන් දුක්ඛන් අනත්තන් මට ඕක නැති වුණාට ආයෙ පටන් ගන්න පුළුවන්ද? ආයෙත් තිබුණ තැනට ගන්න පුළුවන්ද ඒ ඒ ගන්න වෙලාවේදී පරෝපදේශ රහිතව මට්ටම කොට ගන්න පුළුවන්ද ආන්න මේ ටික බාල දක්ෂ ව්‍යාපාරේ වගේ ඒක පුදුම දක්ෂකමක් තියෙන ඒ නිසා ඒක ඉතින් නැති උනායි කියලා පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ ඉතින් ඒකට කියනවා එහෙම සමාධියට බොහෝ විට විපස්සනාට බර සමාධිය. ඒ කියන්නේ මේ මට මම මේ උපේන සමාධියත් අනිත්‍යයි. කැඩෙන්න ඉඩ තියෙනවා. මේ සමාධිය දුක මිනිස හිටින්න ඉඩ තියෙනවා. අපි හිතන හැම සමාධියක්ම සැප පිණිසද හිටින්නේ. නමුත් සම්‍යක් සමාධිය දුක පිණිස හිටින්න පුළුවන්. ඒ වගේම මේක මට අයිති නෑ. ඒ සමාධිය ඒ දේවල් එකලස් වෙච්චාම එනවා. එකලස කැඩිච්චාම යනවා. ඉතින් මේ එකලස ඇතුවද මම මේ සතුටු වෙන්නේ එහෙම නැත්නම් මේ හිතින් හිතාගෙන සතුටු වෙනවද කියන එක ඒක ලේසි වැඩක් නිසා නෙවෙයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මෙතනදී මේ මිච්ඡත්ත ගණේට සම්මා සමාධිය දාලා තියෙන්නේ. ඒ නිසා අපි ඊයේ දැනගන්න උත්සාහ කරේ හරි ක්‍රමයට සමාධියකට යනකොට ඒක ඒ ලොකු සාංශිකේ පොත ඇත්තට මේක පටිසම්භිදා මාර්ගයෙන් උපුරලා උපුරලා දක්වලා තියෙන්නේ දසවිධ ලක්ෂණ පෙන්නනවා. ඒ දසවිධ ලක්ෂණ එකින් එකින් එකින් එකින් ගොඩ වෙනවා මිසක්ක gediy pitin ඩොක් කාලා එන එකක් නෙවෙයි. gediy pitin ඩොක් කාලා එන්න පුළුවන් හුඟක් පුරුදු කරපු මනසකට. ඒකට වෙන්න පුළුවන්. ඒක නිසා නම් වශයෙන් කියනවා නම් අපේ හිත අතීතයට යන්නේ අනාගතයට යන්නේ අතීත අනුධාවනං චිත්තං වික්කෝපාන පරිත්තං කියලා අතීතයට ගියොත් පශ්චාත්තාපේනවා සමාධිය කැඩෙන. අනාගතයට ගියොත් විකම්පනයක් සිද්ධ වෙනවා සමාධිය කැඩෙනවා. ඒ නිසා යා දන්නවා මෙන්න සම්‍යක් සමාධිය නැති වෙලාවදී එක්ක අතීතයට ගියා ඒක හොඳට පැහැදිලි අනාගතේ නෙමෙයි. වේදනාවක් නෙවෙයි. සද්දයක් නෙවෙයි. අතීත හිතවිල්ලක්. එහෙම නැත්නම් හිත ඉස්සරහට යනවා සැලසුම් හදනවා. විකම්පණයටපත් වෙනවා. ඒක දන්නවා අතීත නෙවෙයි. වේදනාව සද්දයක් නෙවෙයි. අරමුණ නෙවෙයි මේ අනාගතෙට ගිහිල්ලා. ඒක දන්නවා පැහැදිලිවම සමාධිස්ස පරිපන්තෝ සමාධියට බාධායි. ඒක දන්න එක කුසලයක්ද අකුසලයක්ද කිව්වොත් සිංහලයා කරකොලත ඇරිය වගේ බෞද්ධයා කරකොලත ඇරිය වගේ. මගේ හිතේ තියෙන සමාධිය කියලා දන්නවා වගේ මගේ හිතේ තියෙන සමාධිය නෙවෙයි කියලා දන්න එක. අගේ කරන්න බෑ. අපිට ඒක මේ නොදකින්න පටන් වෙලා. නමුත් කවදද අපිට පුළුවන් වෙන්නේ සමාධිය ඉන්නකොට සමාධිය ඉන්න බව දන්න අතර සමාධිය නැති වෙලාදී නැති බව දැනගෙන කාටවත් චෝදනා නොකර චෝදනා කරන්න ගියොත් අපිට ඊගාව එක හදා ගන්න පිළියම් කර ගන්න වෙලාවක් නැති වෙනවනේ. මේක නැවත පිළියම් කරමු. ඔක්කොම පහසුකම් ටික තියෙනවනේ. ප්‍රශ්නයක් වෙලා නැහැනේ ඉෂ්ටිධානියක් වෙලා නැහැනේ කියලා අතීතේ ඉන්නකොට අතීතේ දන්නවා අනාගතේ ඉන්නවා අනාගතේ දන්නවා අතීත අනාගත දෙකේ නතු වර්තමානයේ ඉන්නකොට දන්නා කොහොමද දන්නේ මැරිලා නැහැනේ නිින්ද ගිහිල්ලා නැහැනේ සතියෙන් ඉන්නේ සීමුර්ජා වෙලා නැහැනේ ඉතින් මේ ටික වර්තමානයේ වශයෙන් ඉන්න වෙලාවේදී මම මැරිලා නැති බව කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද මට නිින්ද ගිහිල්ලා නැති බව ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොහොමද මට ජීවිකල් වෙලා නැහැ කියලා ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඉතින් මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැතුව මං කිව්වොත් මගේ හිතේ තියෙන වර්තමානයේ කියලා එකත් හිතවිල්ලක් වෙන්න පුළුවන්. හුදු හිතවිල්ලක් වෙන්න පුළුවන්. කිසි කෙනෙකුට කියන්න බෑ, ඕක කියන්න බෑ, නෑ කියන්න බෑ. ඒ නිසා අපි සතියට ආවට වර්තමානට ආවට වර්තමානයේම කියලා ඒ gediya පිටින්ම කණ්ඩ යන්න ඕනේ නැහැ. ඒක කොනහල බලන්න ඕනේ. කොහොමද දන්නේ වර්තමානට ආවද කියලා. ඉතින් මේවට අපි විවිධාකාර සති ක්‍රීඩා උපක්‍රම කියලා දෙනවා පොඩි දරුවන්ට සතිය උගන්වන කොහොමද ඒ ළමයි මේක ඉගෙන ගන්න නිකන් ඔය බුද්ධ학මට අල්ලලා නෙවෙයි නිකන් සාමාන්‍ය විදියට. ඉතින් දන කොහොමද ඔයා කියන්නේ? වර්තමානට ආවයි කියලා. එහෙම නැත්නම් අබිනතං චිත්තං අපනතං චිත්තං මේ තියෙන සමාධිය ආදරයකින් කෑදරකමකින් යුක්තද තියෙන්නේ නැත්නම් තරහක් ද්වේෂයක් සහිතද කියලා. ඒ සම්මා සමාධියේම ආදරයක් එන්නේත් නැහැ අභිනතියක්. අපනතියක් එන්නේත් නැහැ. ඒ නිසා භාවනා කරගෙන යනකොට තමයි භාවනාදී හම්බෙච්ච දේට අනේ මනාපයි රුචි ලස්සනයි හොඳයි සාත රූපම් පිය රූපන්ද නැත්තම් බලන්නකෝ කොහොම කරන්න කියත් භාවනා මට මෙහෙම මෙහෙම වෙනවනේ කියලා චෝදනාවක්ද එහෙම නැත්තම් කෙනහිල්ලක්ද නොදකින් නොපතන් නොදොමකින්ද කියලා මේ දෙක හරියට තේරුම් ගන්න පුළුවන් නම් මගේ හිත දැන් තියෙන්නේ මේ මන අපට අහුවෙලා මගේ හිත මේ තියෙන්නේ අමනාපයට අහුවෙලයි කියලා. ඒ කෙනා උදාහරණයක් වශයෙන් කියනවා ඒ කෙනා කමඨාන් වාර්තා ලිව්වට පස්සේ අහගෙන ඉන්න කෙනාටම හුද්දටම කියතයි මේක ලියලා තියෙන්නේ මනාපයට අහුවෙලයි කියලා. මේක ලියලා තියෙන්නේ අමනාපයට අහුවෙලයි කියලා. භාවනා නොකරන මිනිසුන්ට උනත් කියන්න පුළුවන්. ඒ නිසා මේ වார்த்தාව දෙනකොට මුක දෙනෙක් කැමති මනාප දේවල් කතා කරන්න විතරයි. ඒක වෙන්නේ නම් ගොඩක් වෙලාට අමනාප දේවල් තමයි. මොකද දෙක දෙකෙන් මත් නොවි ඇත්ත. මගේ හිත මනාපයට ලක්ුණා. මගේ හිත අමනාපයට ලක්ුණා. ඒක හරියටම සම්මා සමාධිය දන්නා වගේම තමයි මනාපයට ලක්ුණා නම් සමාධිය කැඩිලා. අමනාපයට ලක්ුණා නම් සමාධිය කැඩිලා ඒක දන්නවා. හරියටම මේ සමාධියේ ඉන්නකොට වගේ. එතකොට මේ සම්මා සමාධියට යනකොට ඒකේ අදුක්කම සුඛ රසයක් තියෙනවා. උපේක්ෂා රසයක් තියෙනවා. හරියට කියනවා නම් තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානට වගේ යනකොට ඒ හිතේ මනාබමනාප දෙක නැහැ, තැප දෙක නැති මැද ගතියක් තියෙනවා. ඒක හරියට මේ සීසෝ වදින්නේ පොඩි උන්. පොඩි උන් හරි ආසයි කිලෝරෙම වාඩි වෙන්නේ. මොකද හුඟා කුඩේ යනවා පල්ලෙහාට යනවනේ. ඉතින් ඒ නිසා දුවගෙන ගිහිලා කෙලවරේනේ වාඩි වෙන්නේ. ඒ කෙලවර දෙක තමයි සැප දුක දෙක. කවුරු හරි සීසෝ එකේ මැදට මැදට මැදට ඇවිල්ලා වාඩි වුණොත් අච්චරම උඩ පල්ලෙ යන්නේ නැහැ. පොඩි උන්ට ඒක දීලා වැඩි හිටියෝ පොඩි උත් එක සීතෝපදිනවා කියනවා මැදට වෙලා වාඩි වෙනවා. ඉතින් එයාට තේරෙනවා ඉස්සර තනං කෙලවරේ නැති නිසා උඩ පහළ යන්නේ. හැබැයි ඒ ඒ තරංග ආයාමයේ එහෙම්ම යනවා. ඒ විදිහටම යනවා කියලා තේරුම් ගත්තොත් තමයි තේරෙයි ඉස්සර මම පොඩි උන් වගේ උංගක් සැප දුක දෙක දිව දැන් එන්ට එන්ට එන්ට එන්ට හරියට සීසෝ එකේ මැද වාඩි වෙලා ඉන්න වගේ සැප දුක දෙක තියෙනවා හැබැයි ඒකෙන් මාව එච්චර දුරට ගෙනියන්න බෑ ඒකෙන් මාව රැවටෙනවා නම් ටිකයි රැවටෙන්නේ ඉතින් එතකොට කියනවා මාව සනසඬ පින වණ්ඩ මනි මුතු මල් වලින් බෑ ඇලිය දොලේ ගංගාවේ මගේ හිත නෑ ඔය කවුරු මොන බයිලා කිව්වත් මං එව්වට නෑ ඒක මේ මේ හිතලා ගත්ත එකක් නෙවෙයි භාවනා රස එනකොට මාව සනසඬ පින වණ්ඩ මිනි මුතු මල් වලින් බෑ මට මතක නෑ ගාතපද මට ගාතපද වගේ මෙව්වත් මේ මතක නැති වෙනවා ওই කොයි දේ කවුරු ඇවිල්ලාගෙන පුදවුවත් කවුරු ඇවිල්ලා බැන්නත් ඉන්දෙන් නෑ. එහෙම සැලෙන්නේ නෑ. ඒක දෝෂයක්වත් වයසට යනකොට කන් ඇහින්නේ නැති නිසා වෙච්ච දෙයක්වත් නෙමෙයි. සමාධිය හරියට යනකොට තේරෙන්න ඕනේ ඒක. එහෙම නැතුව මේ සමාධියට යනකොට මට පුදන්නමයි යෝනේ කරන්නේ. කිසි වෙලාවට දොස් වෙන්න බෑ. මේ විදිහට යනවනම් ඉතින් හිතාගන්න මෙන්න මිච්ඡා සමාධියක තමයි යන්නේ කියලා. එහෙම නැත්නම් නිදිමත තියෙන්නත් බෑ අධික උනන්දුව තියෙන්නත් බෑ. හරියට මැද ගාමනේ යන්න ඕන. ඉතින් ඒකට මට දැන් තියෙන්නේ නීතිමත කියලා දන්නවනම් කොච්චර වටිනවද? එයා දන්නවා මගේ හිත අතීතෙට ගිහිල්ලා නෙවෙයි. සද්දෙක නෙවෙයි. වේදනාවක නෙවෙයි. අර මොනෙත් නෙවෙයි. නිදිමතේ. ඒක හරියටම උණු පිට ලේ පිට නිදිමත තියෙනකොට නිදිමත කියලා දන්නවනම් නිදිමතකට තියෙන්න පුළුවන්ද කියලා හිතන්න. හිටින්න බෑ. නිදිමත නිදිමත වශයෙන් දැනගන්න හිතේ නිදිමතක් හිටින්න බෑ. ඊටතු ගොඩාක් උනන්දු වෙලා දඟලලා උද්දච්චයටපත් වෙලා. එයා හිතාන ඉන්නවා මේක සමාධිය කියලා. මං කිව්ව එක දවසක් ඒ අනුරුද්ධ මහරතන් වහන්සේ මහරතන් වෙලා නැහැ. අනුරුද්ධ ස්වාමීන්සේ සාරිපුත්‍ර ස්වාමීන්සේ කාට ගිහිලා කියනවා ස්වාමීන් වහන්සේ මගේ හිත බොහොම සමාධිමත් වෙලා එක දිගටම පවතින වීර්යක් වගේ තියෙනවා. මට අතීතේ හිටපු කඳ පිළිවෙත පේනවා. අතීත අනාගත ලෝ අතීත ලෝකේ පුදුම සතුටක ඉන්නේ ඒ නිවන් දකින්නේ නැහැ නේ කිය. සාහෘපුත්‍ර සාන්දිකන ඔබ අතීතේ පේනවා කියන්නේ ඔබේ මාන්නේ. ඔය හිතේ උනන්දුව තියනවා කියන්නේ උද්දච්චේ. ඒක නෙවෙයි ඕවා ව්‍යංජනික ධර්ම. කරුණා කළ මාන්නේ මාන්නේ වශයෙන් දැක් ගනින්. ඕක මේ පෙර විසූ කන්ද පිළිවෙත කියලා හිතාගත්තොත් එහෙම තමයි. ඔබට තියෙන මේ උනන්දුව උද්දච්චය වීරිය කියලා හිතාගත්තොත් වීරිය වගේ තමයි. හැබැයි ඕක උද්දච්චේ. හරියට ඒ වැරද්ද වැරද්ද වශයෙන් දන්නවනම් උඹ ගොඩ. අනේ ඒ තමන්ගේ වැරදි ටික දැනගෙන ඒ විදිහට මේවා මාව රවට්ටන්න වංචනික ධර්ම ඇවිල්ලා මන්ට අර්ග තියනවා මේක තියනවා කියලා හඳ හැරපෑවට මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන දෙයට කරු කරලා මේක උද්දච්චය මේක ඇවිල්ලා මාන්නේ කියලා දන්නවනම් තවදුරටත් ඒවට ඉන්න බෑ තවදුරටත් නිදිමතට ඉන්න බෑ නිදිමතට නිවත් බව දන්නවනම්. ඇවිසිච්ච බව දන්නවනම් අපි ඒකට ආයෙ පොහොර දාන්නේ නැහැ. අපි දන්නේ මේ මොනවා හරි දෙකට ඇවිසිච්ච හිතක්. ඒ විතරක් නෙමෙයි දන්නවා. ඒතකොට සමාධියක් නෙමෙයි මේ. අපිට හිතෙනවා සදාචල යන්ත්‍රයක් වගේ එක දිගට පවතින සමාධියක් තියෙනවා. නෑ මේ උද්දච්චේ. ඉතින් ඒක කවුරු හරි කිව්වොත් අපිට දොස් කිය අපි මේ කනගාටුවටපත් වෙනවා. එයා මේ ඊර්ෂියාවට මන්ට හරි ගියාට භාවනාවට මේ මගේ සමාධියට උද්දච්ච කියලා කියනවා. එහෙනම් මන්ට මේ ආලෝක පේනකොට අරෝමේ පේනකොට ඒක බලපුවහම මොකක්ද ඇති වැරද්ද? ඒක බලන් දෙපා කියනවා. ඒකට මනාප ඇති වෙයි කියලා කියනවා. ඉතින් ලොකු සාන්ති කියනවා ඉතින් කමඨහන සුද්ධ කරන වෙලාවේදී කිව්වොත් එහෙම ගුරුන්නාන්සේ ඔය ඌවදියා බල බල ඉන්න එපා. තමන්ගේ අරමුණට යන්න. ඒකේ ඔය කියන උච්ච උච්චාවචකත් නෑ. ඉන්න කියලා එතකොට හිතනවලු මේ ගුරුන්නාන්සේ කවදාකවත් මේව විඳලා නැහැ. ඒක නිසා මට ආපු මේ ලස්සන දේවල් වලට ඊර්ෂ්‍යාවේ මේ තමයි මේ කතා කරන්නේ මේ වැඩේ වුණා නම් කවුද ඒ කතා අරින්නේ? ඒ තරම්ම ඒ තරම්ම උනන්දුවක් හිතට ඇවිල්ලා තියෙනවා. ඒ තරම්ම හිතට ආලෝකයක් පහළලා තියෙනවා. ඒ තරම්ම උද්‍යෝගයක් පහළලා තියෙනවා. උද්‍යෝගයක්. ඉතින් ගුරුවරයා කියනවා ඒක හරිනේ. ඕක නෙමෙයි සමාධිය කියන්නේ. සමාධිය එහෙම ඔය පිස්සු හැච්චි බල්ලෝ වගේ ගතියක් නැහැ. ඉතින් අර භාවනා කරන යෝගාවචරයේ එහෙම එකක් එනවා. හරි අර ඉස්සල්ලාම ප්‍රේම කරන වෙලාව වගේ කෙල්ලෙක් දැකපුවම කොල්ලෙක් දැකපුවම වගේ ඉතින් ඕක සදා යථාර්ථය නෙවෙයිනේ පේන්නේ. නමුත් ටික කාලයක් ඒ ළමයි හම්බෙච්ච කට්ටිය දන්නවා එතකොට. පටන් ගන්නකොට එහෙම තමයි ඉතින් මැනිකට සාරිද ඕනේ. මාළද ඕනේ ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලා තමයි පටන් අරගන්නේ. පහු වෙනකොට තමයි දික්කසාද වැඩි වෙන්නේ. ඉතින් දික්කත ලැබුව කෙනෙක්ගෙන් කිව්වොත් එහෙම මෙන්න මේවයි මට මේ මේමයි මේ මේමයි කියලා කිතේ කොහොම තමයි. හැබැයි ඉතින් ක්ලච් එකේ බසපන් බ්‍රේක් වල බසපන් හදිසිය කරන්න යන්න එපයි කියලා. එතකොට හිතන්නේ මෙච්චර ලස්සන ප්‍රේමයක් හම්බෙලා මෙච්චර ලස්සන මේ භාවනාවෙන් ප්‍රතිඵල හම්බෙලා ඊර්ෂ්‍යාව කියලා. ඒ නිසා මේ හයම නැතුව මේක ඇවිල්ලා තියෙන්නේ බොහොම තලතුණා ගතියකින් මේක ඇවිල්ලා තියෙන්නේ බොහොම මෝරච්ච ගතියකින් කියලා. එක වැරෙන් එක සැරින් වෙන්නේ නැහැ. ඒ ටික එකලස් වෙන්න ඉතින් සෑහෙන කාලයක් උත්සාහ කරන්න ඕන. උත්සාහ කරනකොට අර එම්මෙන් කෑලි කෑලි එකතු වෙනවා. ඊට පස්සේ ඒ තත් ජාතානන් ධම්මානං අනතිවත්තනත් වෙන සම්පාසනකේ පාට සද්ධාව නැගි. එතකොට ප්‍රඥාව අඩු වෙනවා. ප්‍රඥාව එක පාට නැගෙනකොට සද්ධාව අඩු වෙලා යනවා. වීර්ය වැඩි වෙනකොට සමාධිය අඩු වෙනවා. සමාධිය වැඩි වෙනකොට වීර්ය අඩුලා නින්ද වැටෙනවා. ඉතින් මේ මේ භාවනාදී හටගත්ත මේ ධර්මය වල්ලාසෙව වස් දෙනෙක් බැඳගත්ත කරත්තයක් වගේ සමබර කරගන්න යෝගාවචරය එව්වත් එක්ක මත් වෙලා කටයුතු කරලා බෑ. එව්වත් එක්ක කතන්දර ගොතලා බෑ. ඒක දැනගන්න ඕනේ. දැන් මේවා උපයලා තියෙන්නේ ඒ උපේන දේවල් සම සමතුලිත කරගන්නවා සම සම බර කරගන්නවා කියන එක හරිම අමාරු ඒක මේ උපේන දෙයට වැඩිය වෙනස් ශිල්පයක් ඇතන තියෙන. ඒක හරියට මේ පොළොස් සම්බුලකට අවශ්‍ය කරන ලුණු ප්‍රමාණය, අවශ්‍ය කරන කහ ප්‍රමාණය, අවශ්‍ය කරන දේවල් යෙදෙන එක දේවල් ලාභ උනායි කියලා ගොඩක් දාලා හරියන්නේ නැහැ. ඒ ගානට එක සැරේ දාන්නත් බෑ. අල්ල ටිකක් තීතියා, ලෙව කකා. තව කෙනෙක් ඉන්නවනම් බල්ලා නුරු මිනිස් බලබලා බලබලා තමයි පදම ගන්න. ඉතින් මේ පදම ගන්න මේ කොච්චර කාලයක් මේක වැඩ කර කර ඉන්න ගමන් මේ එක එක ධර්ම මේ කියන්නේ ශ්‍රද්ධාවයි ප්‍රඥාව කියන දෙකම හොඳ දේවල්. නමුත් ඒ දින එකිනෙකට විරුද්ධයි දැන්. වීර්යයි සමාධියයි කියලා කියන්නේ හොඳ දේ. දෙන්න එක ළඟ තිබ්බොත් ගැටෙනවා. මේවා සමපකරනද යෝගාවචරය හිතනවා නම් වෙන කවුරු හරි ඉන්න ඕනේ කියලා එහෙම කරන්න බෑ. යෝගාවචරය ගොවියෙක් වාගේ Taman වවන ගහේම අනවශ්‍ය අතු අයින් කරන්න ඕනේ. හොඳට අවුව වැටෙන ගස් හදලා රාමුව හදාගෙන මල්ලිති මල්පල ගන්නනේ අතු ඉතුරු කරලා ඉතුරු අතු අයින් කරන්න වෙන ගොවියා විශ්ීම කළ යුතු කප්පාදුවා. ඉතින් ඒ කප්පාදුවට කැමති නෑ සමත යෝගාවචරය. එහා මේ ලබාගත් සමාධියට අත තියන්නවත් කැමති නෑ. ඉතින් ඒ වගේම තියෙනවා ඉන්ද්‍රියාණං ඒක රසට්ටේන සම්බන්ධනා කියලා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහම නිවනට දුරු දීලා මිසක්කා වෙනලාව සත්කාර සම්මානෝට තුඩු දුන්නොත් ඒක සම්ප්‍රයුක්ත බලය යෙදෙන්නේ නෑ නිවන දිහා. එහාට මෙහාට දුවනවා. හරියට නිදාගෙන ඉඳලා නැගිටිලා පස්සේ කොණ්ඩේ වාගේ. ඒක පීරලා එක දිගට හදාගන්න සෑහෙන වෙලාවක් දත් මැදලා මූණ හොදලා පීරලා පස්සේ තමයි කණ්ණාඩි ළඟට ගිහිල්ලා කෝස් කැස් කැස් කැස් ගැලවෙන්නේ නැති විදිහට ඔක ලස්සනට පීරලා හදාගන්න. නැගිටින ගමන් ඔළුව නිකන් අර මී වැද්දෙක් මීයක් කඩනකොට වටේට මී මැස්ස නටනවා වගේ මේවා එක එක වේග එක එක පැති සමරස වෙනවයි කියන එක. ඒ සමරසයත් එක්කෙන සමාධිය සම්මා සමාධිය කියන එක මේ අවුල තුල තියෙන සමාධිය තාම කීකරු නෑ කියන එක මෙයා තාම මේරෙන්න ඕනේ පෙළ ගැහෙන්න ඕනේ කියන ඒකත් යෝගාවචරයගේම වගකීමක් කියන එක ඒ වගේ මේ යෝගාවචරය ආදුනිකෙක් නෙවෙයි දැන් මේ ධ්‍යානයකට යන්න නැත්නම් අර්පණාවකට යන්න ගේ ළඟට ඇවිල්ලා එලිපැත්තේ ඉන්නේ දැන් එහෙම නැත්නම් උපචාරයේ ඉන්නේ ඒත් වැඩ ටිකක් තියෙනවා අර උපදින ධර්ම ඒක රස වෙන්න ඕනේ ඒක රස වෙනවයි කියලා කියන්නේ පහට බෙදලා තියෙන ඇඟිලි පහ වගේ මේ ශද්ධා විරිය සති සමාධි ප්‍රඥා පස් දිශාවකට හැදිලා තියෙන්නේ. මේ ඔක්කොම එක දිහාවට ගන්නවා. කොණ්ඩේ පීරලා ගැට නැතුව පීර ගන්නවා වගේ. ඉතින් ඒකට කියන්නේ ඥාන විභාගය කියලා. ඥාන ප්‍රස්ථාන කියලා. ඥානෙ විතරක් බෑ වෙලාවේ. ඥානේ ගුණයක් තියෙනවා. ඥානේ පෙළ ගැස්මක් තියෙන. නැත්තම් එව්වම ඇතුළත රණ්ඩු කරනවා. ස්ප්ලිට් මයින්ඩ් කියලා කියනවා පෘථග්ජනයා තුල හැම ගුණෙම තියෙනවා. හැබැයි නුගුණෙත් තියෙනවා. පිස්සු. මොකද මේ ශක්තිය එකිනෙක ගැටි ගැටි තියෙන්නේ. ඒක එක දිශාගත වෙලා නැහැ. හරියට යකඩක තියෙන අණු වගේ කාන්දමක වගේම දිශාගත වුණොත් ඒක විශේෂ ලක්ෂණ පහල කරනවා. ඒ උතුරට ඇදෙනවා. යකඩේ තියෙන අංශු අරගමයි. පිටින් බැලුවට හොයන්න බෑ යකඩේ කාන්දමද කියලා. මොකද යකඩේ කාන්දම මැදින් එල්ලුවොත් උතුරටමයි හැරෙන්නේ. යකඩේ එහෙම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ යකඩයක් කාන්දමක් කරන්න මොකද කරන්නේ? හෙල්ලෙන්නේ නැතුව පොළවේ බිම තියලා හිර කරලා කාන්දම් වෙච්ච යකඩයක් ගන්නට ඒක දිගේ අදින්න ඕනේ. ආපහු යනකොට ඉඩින් ගන්න ඕනේ. ළඟින් යනකොට කිට්ටු කරලම ගන්න ඕනේ. හත්තර සැරයක් මෙහෙම ගන්නට අදිනකොට අර යකඩේ කාන්දම් වෙනවා. ඒක නිසා කියනවා භාවනා කරුවේ නැතත් කමන්නේ භාවනා කරන පිරිසක් එක්ක හිටියත් අර කාන්දම පොඩ පොඩ ගෑවෙනවනේ වරික් වර මම කට්ටියට තියෙන්නේ භාවනා කරන පිරිසක් ඉන්න ඉන්න පුළුවන් මේ රැයට කැම දෙන්නේ නැහැ. ඒක කිසබෑ. දෙනවා දෙනවා නම් රැයටත් මොන හරි බුරි අනේර මොනවා ටිකක් දෙනවනම් මොකක්ද අපව කට්ටියත් එක්ක ඉන්නේ යන කහපා ගන්න නැහැ නේ. ඒ කට්ටිය මුකුත් කරන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අර දෙන්නේ නැහැ රැයට දෙන්නේ නැහැ. මේ අට සිල් කියලා එකක් දාගෙන මල කචල් ඒක නිසා ඒක දවස් 10කට නම් ෂේප් එකේ කරන්න පුළුවන් හැබැයි නැත්තම් බෑ. ඉතින් මට පේනවා මේ ඔලුගෙඩි ටික දකින්නකොට මුන් එකෙකුට එකියෙකුට පැවිදි වෙන්න කිසිම බාධාවක් නැහැ. එකම බාධාව තියෙන රැයට කණ්ඩ නැති එක විතරයි. ඉතින් කියනවා ඒක නිසා අපි ලබන අවුරුද්දෙත් එන්නම් ස්වාමීන් වහන්සේ දිනවල දවස් 10ක් තව දවස් 10ක්. ඒ අතරමැද පිස්සු ගෙලින්න හරිය. ගෙදර ගියාම අපි කැමැති ඇත්තටම කැමැති ස්වාමීන් වහන්සේ ගම ඇලි ගලි වාසයට කැමැති මට ලව් ලෙටර් එකක් ලියලා තිබුණා දවල් එක්කෙනෙක් අනේ ලිපියේ කොලේට මූණ යොමන විට ඇත් දෙක පිය වෙනවා කියලා. ඒ ඔක්කොම තියෙනවා. හැබැයි ගෙදර යන්න එක කකුලක් එහෙ එක කකුලක් මෙහෙ. නෝ කාන්දමත් එක්ක වැඩ කරනවා කාන්දම නිතරම ඇතිලි ඇතිලි තියෙන්න ඕනේ. එතකොට වෙන්නේ මොකද? අර යකඩේට කාන්දක් ශක්තිය යනවා. ඉතින් ඒක මේ ඒ වගේ මේ කාන්දමක් යකඩයක් කරන මට්ටමට එනවයි කියන්නේ යෝගාවචර සෑහෙන දුරට සාසන ඉස්සරහට ආපු කෙනෙක්. එයා දැනගන්න ඕනේ මෙන් ඉදිරියට කැප කරන්න ඕනේ කියලා. ජීවිතෙත් කැප කරන්න ඕනේ, ශරීරයත් කැප කරන්න. එහෙම කැප කරන්න කැමති නැත්නම් මේ ලැබිච්ච සමාධියට විතරක් කෑදර වෙනව නම් නිවනෙන් තොර ඒකට මිච්ඡා වෙන්න ඉඩ වැඩි. දැනගන්න ඕනේ මෙතෙන්ට යන්න බෑ හැම කෙනාටම යන්න බෑ. දැන් මට විශේෂ වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා සාසනික සංග්‍රහයක් වෙලා තියෙනවා. මම ඔයගේ කෙනෙක් කැප කරන්න ඕන. කැප කරලා පුළුවන් තරම් ඒක නැවත නැවතත් ඒක ලියනවා මේ ඒ වෝදාන ධර්මවල ආසේවන පච්චේන. ඇසුරු කිරීමමයි. අර අරමුණම ඇසුරු කරන්න. සතියම ඇසුරු කරන්න. වීරියෙන්ම කර කර ඉන්න. ඒකම කර කර ඉන්න ඕන. සීල වැඩ බහා තබලා. ආසේවන පච්චේන සම්පහන්තනා කියලා. ඒ වගේම තදුපක විරිය වාහනට්ටේන ඒ කාන්දමක යකඩ කෑල්ල කාන්දම අත ගන්නවා නම් එක දිශාවකට වත ගන්න මිසක එහෙම හොල්ලන්න නරකයි අර කාන්දම් වේගෙන යකඩේ වට්ටන්න නරකයි රත් කරන්න නරකයි රත් කරපු ගම වට්ටපු ගමකට කාන්දම් ශක්තිය නැති වෙනවා ඒක හොඳට හිර කරලා පොළොවක තියලා අනික් කාන්දම ගානට අතුල්ලන්න ඕනේ එතකොට මුගක් දඟලන්න තටමඬ හොඳ නැහැ කීකර වේගන එනකොට එනේන වීර්ය අඩු කරන්න ඕනේ ක්‍රමයෙන් වීර්යය අඩු කරන්න ඕනේ. ඒක ඒ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කියනවා නියනක් හරි පීර මේ පීයක් හරි ජලිපියක් හරි හොඳට ගොරෝසුට එහාට මට ගාලා ගාලා ගාලා අන්තිමට හිමීට ගානවා ඒකේ අර දැල්ල හදාගත්ත එක කැඩෙන්නේ නැති වෙන විදියට අන්තිමටම හිමීට අතුල්ලනවා හදාගත්ත අර තියුණු භාවය තුවාල කරන්න නැති වෙන. ඉතින් ඒක ඉස්සලා ඉස්සලා ගොරෝසුට අතුල්ල අතුල්ල මීට එකක් දෙකක් අතුල්ලනවා. ඒකෙන් තමයි පරිච්ඡේද නිම කරන්නේ, වැඩ ඉවර කරන්නේ. ඉතින් මේ වගේ එnde end end end මේ සමාධිය වැඩෙන්න වැඩෙන්න අවශ්‍ය කරන වීරිය ආරම්භ ධාතු වීරිය, නික්කම ධාතු වීරියක් බවට පත් වෙනවා. ඊට පස්සේ පරක්කම ධාතු වීරියට යනකොට ඇත්තට මුකුත්ම කරන්න ඕනේ නැහැ. ඇති කරගත්ත සමාධිය දීලා ඒ පරිසරයේ කට්ටියත් එක්ක ඉඳලා නිකන් ඔය සාමාන්‍ය කාලසටහන කරගෙන ඉන්නකොට ඉබේම ඒක මේ පන්නරයක් ලබනවා. ඒක කාලේ විතරමයි අවශ්‍ය කරන්නේ. ඒලා ඔච්චර දඩබණ්ඩ ඕන. මුලින් මුලින් නම් ගොඩක් ශක්තිය යොදන්න ඕනේ. ඒක හරියට මේ බයිසිකලයක් පදින්න පුරුදු වෙන කාලේ වගේ නෙවෙයි. පැදලා හොඳට හුරු වුණාට පස්සේ ඇඟෙන්න වේගය එනවා. අත තියන්න ඕනෙත් නැහැ. හැන්ඩල් එකේ බයිසිකලෙක යනවා. ඒ තරමට මේ බයිසිකල් එකයි තමනුයි සම්පාත වෙනවා. අච්චර ශක්තිය යොදන්න ඕනේ නොදන්න කාලේ තමයි ඒක වෙන්නේ. ඉතින් මේ විදියට ආපු සමාධියක් නම් අර පරිපන්ත ධර්ම පහම හයම අයින් වෙලා ඕදාන ධර්ම හතරම එකතු වෙලා එනකොට එයා දන්නවා කොයි වෙලාවකරි සමාධිය ආවේ නැත්තම් මෙන්න මෙතනයි කැඩිලා තියෙන්නේ. එක්ක හිත අතීතෙට ගිහිල්ලා. ඉතින් ඒකට මේ සමාධිය නැහැ කියලා කෑ ගහන්න නැතුව ඉසాత බඳගෙන ඒ අතීතෙට යන්නේ ඒක හේතුව වළක්වලා දෙන්න. ඒකට සාමාන්‍ය බුද්ධිය යොදන්න. භාවනා උපක්‍රම වලින් හරියන්නේ නැහැ. අනාගතයට යනවා නම් ඒක දන්නවනම් ඒකට පිළියම් කරන්න. සාමාන්‍ය බුද්ධිය යොදන්න. ඒක මෙනෙහි කිරීමෙන් ගන්න බෑ. ඒක මේ සීලයට අදාළ දෙයක්. සමාධි උපක්‍රමයෙන් කරන්න බෑ. සාමාන්‍ය බුද්ධිය යොදන්න. ආන්නෙම කරගෙන කරගෙන ඉනකොට තමයි තේරෙනවා මේ සමාධියේ අඩු වැඩිකම් කුස්මිටිකම් පහළ වෙනවා. ඒ පහළ වීම හරහා අපේ තීක්ෂණ භාවයක් වැඩෙනවා. ශිල්පේ. අන්නේ තීක්ෂණ භාවය හරහා මිච්ඡා සමාධිය බොහෝ විට පටන් ගන්න මිච්ඡා සමාධිය එන්නේ එන්නේ එන්නේ සම්‍යක් වෙනවා. ඒ සම්‍යක් වේගන එනකොට ඒ කෙනාටම විතරක් නෙවෙයි එයාගේ අහල පහල ඉන්නාටත් තේරෙනවා දැන් මේ පුද්ගලයා වෙනස්. එයා මේ අනික් මිනිස්සු නිතරම ලාභයට සත්කාරයට සම්මානයට සීලෝකයට අම්මා වුණත් විකුණනවා. මේ මිනිස්සයා ඕන දෙයක් විකුණනවා හුදේකලාව වෙනුවෙන්. ඕන දෙයක් කැප කරනවා විවේකයේ වෙනුවෙන්. ඕන දෙයක් කැප කරනවා විශ්‍රාමයේ වෙනුවෙන්. ඉතින් ඉස්සර වගේ අර මිනිස්සු හොයන දේවල් ආමිෂේ නෙවෙයි හොයන්නේ විවේකයේ හොයනවා. ඉතින් ඒ වැඩේ, ඒ කියන්නේ ඒ විවේකයේ හොයලා නැත්නම් අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත විවේක වෙන වැඩේට මායයට මොනක්වත්ම කරන්න බෑ. මාරයට කරන්න පුළුවන් වෙන්නේ අපි ලාභ සත්කාර සම්මාන සිලෝ පැත්තට ගියොත් මොකද එයාගේ ශේෂ්ත්‍රය ආයකට වසවර්තියයි. අපි ඒක අතහැරලා ඒ ටික දීලා මේ පැත්තට යන්න ගියොත් මම දැන් මේ අවුරුදු 40 මම දැකපු දේ තමයි කිසිම බාධාවක් එන්නේ එන්න බෑ. එනවනම් ඔය පටලැවිල්ලක් තියෙන නිසා. එතන පටලැවිල්ලක් තියෙනවා ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට අපේ තියෙනවා යටි හිතේ කැමැත්ත. එහෙමනම් පටලැවෙන්නේ. හැබැයි මේ පටලැවුනට ඒ පටනවිල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එක. පටිච්ච සමුප්පන්නයි. මුදුවට විග්‍රහ කරලා බැලුවොත් ඉතාලගේ මෙන්න මෙතන උඹ ළඟ චපල ගතියක් තිබිලා තියෙනවා. මෙන්න මෙතන උඹ ගාව වංචනික ගතියක් තිබිලා තියෙනවා. මෙතන උඹ ගාව ෂට ගතියක් තිබිලා තියෙනවා. උගුරට හොරා බේත් බොන්න බෑ. එතකොට සුද්ධ කරන සුද්ධ කරන යනට පේනවා මේ පටලැවෙන එක නම් ස්වභාවිකයි. පටලැවිල්ල ඇරිල්ලේ ප්‍රතිපදාවක් තියෙනවා. පටලැවිල්ල ලිහිල්ලේ ප්‍රතිපදාවක් තියෙනවා. ගැට ලිහින ක්‍රමේ ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් ධම්ම නිසන්ති සෝන්සින්න කාලේ කිව්වා ගැට ලිහිල්ලේ ප්‍රතිපදාවක් තියෙනවා නම් ගැට වැදිල්ලෙත් ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ කියලා. අපිට පුළුවන් නම් පිස්සුවක් සනീപ කරන්න ශිල්පීය ක්‍රමයකට ඒ මනුස්සයට පිස්සු වැටෙන්නත් ඒ කායන ක්‍රමයක් තියෙනවා. සනീപ කරන ක්‍රමයක් තියෙනවා නම් හරියන ක්‍රමයකුත් තියෙනවා. ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ පටිච්චසමුපාදයෙන් පිට දෙයක්. වෙන හැම එකක්ම තව කෙනෙක්ගේ විග්‍රහ කරන්න පුළුවන් අවශ්‍ය කරන්නේ අහිංසක වෙන්න අවශ්‍ය කරන්නේ ඍජුව සංනිවේදනය කරන්න ඕන. ශාසනයක් තියෙනවා. එතකොට මිත්‍යා දෘශ්‍ය ඉඳලම තමයි සුද්ධ කරන සුද්ධ කරගෙන ඉන්නේ. එතකොට තියෙනවා අපි මෙතෙක් කල මේ සම්මාදිට්ඨිය කියලා මොකද්ද කරපින්නගෙන ඉඳලා තියෙන්නේ. මේකමයි හරි. අනික් සීලු දෙනා වැරදි කියලා අපි හිතාන හිටියානම් යමක් බුදුරජාණන් වහන්සේ පැත්තේ නැහැ. බුදුන් දෙපැහැදිලිව මේ පැත්තේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් යමක් විනිශ්චය කරන්න හදනවා නම් එයා විනිශ්චය කරන්න ගන්න උපමාන පහයි තියෙන්නේ කියලා බුදුජානනාංශේ හරියටම නිත්‍ය වශයෙන් සඳහන් කරනවා සද්ධා රුචි ආකාර පරිවිතක්ක දිට්ඨි නිචහනකන්ති අනුස්සව කියලා ඕනම කෙනෙක් තීරණයකට එළඹෙනවා නම් මේ ලෝකේ ඔය පහෙන් තමයි තීන්දුව කරන්නේ මගේ ශ්‍රද්ධාව කියලා මං අදාහ ගන්න දේ කියලා ඒක හරි අනිත්‍යව වැරදි කියලා කියනවා මං අදහන දේ මේකයි අන්ත වැරදි. නමුත් බුදුජානසේ මේ සර්වඥතා ඥාණයෙන් කියනවා ඔබ අදාහ ගන්න දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔබ අදාහන් නැති දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. අන්නේ වැරදි දෙක තියෙනවා සද්දා. එතකොට රුචිය ගත්තොත් මම රුචි කරන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. මම අරුචි කියලා පැත්තකට දාපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. මේ රුචියත් ওই හිල් දෙකක් තියෙනවා. දිත්තේව ධම්මේ 2000 විපාකා අනුස්සවිඹ අසුවිරු ඥාන වල සත්‍ය තියෙනවා කියලා උඹ හිතාන එකයි ඔය අසුවිරු ඥාන මතක තියාගෙන ඉන්නේ. ඒව අමතක වෙච්චාම කනගාටු වෙන්නේ ඒකයි. නමුත් ඔය එකේ තුල නොවෙන්න පුළුවන් සත්‍ය අසුවිරු ඥාන වල පරිබාහිරව සත්‍ය තියෙන්න පුළුවන්. එනිසා අසුවිරු ඥාන තිබ්බත් එකයි නැතත් එකයි. අපිට තිබ්බොත් වෙන්නේ මොකද්ද? එහා පැත්තට යන්න හිතෙන්නේ නැහැ. එහෙම නැත්නම් ආකාර පරිවිතක්ක. තර්ක කරලා උඹ දිනන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. උඹේ පරද්දන පක්ෂයේ සත්‍ය තියෙන්න පුළුවන්. දිට්ඨි නිජහනක් අන්ති මම ඒකාන්ත වශයෙන් ගත්ත දෘෂ්ටිය තුළ සත්‍ය තියෙනවා කිව්වට එහෙම තමයි අපි ඒක රකින්නේ. නමුත් ඒ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. බොයි මිත්‍යා දෘෂ්ටි කියන පැත්තේ සත්‍ය තියෙන්න පුළුවන් කියනකොට අටුවාචාන් වහන්සේ කියනවා ඔය කියන්නේ අපේ බුද්ධ ආගමේ නෙවෙයි පරිබාහිර ස්ථාන වල අපේ එකේ නම් කවදාකවත් මිත්‍යා දෘෂ්ටි තියෙන්න බෑ කියලා. නමුත් ධම්මික ආමතුරෝ මට කිව්වේ මම ඒකත් මතක් කරුවේ ඒකයි. තියෙන හරියක් දෘෂ්ටි මිත්‍යාදිට්ඨි. තියෙනවා නම් දෘෂ්ටි මිත්‍යාදිට්ඨිය. ඒක නිසා දිට්ඨිං චානුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනීයගේ දන්නහි ජාතු කබ්බතියම් පුනරේතිති. අපි ළඟ තියෙනවා නම් මේකයි සත්‍ය කියලා ඒකාන්තේ මේක අසත්‍යයක් කියලා ද්වේතානුපස්සනා සූත්‍රයේ සරුවත්න සඳහන් කරන මේ පෘථජ්ජනේ යමක් ඇත්තේ තියෙනමයි සත්‍යයි කිව්වනම් ඒක ආර්යයන් වහන්සේට ඒකාන්තෙම නෑ ඒක බොරුවක්. ඉතින් කවදද අපි ආර්යත්වයට යන්න මෙතෙක් මල් මේ පොඩි බැඳගෙන යන හන මිටිය බිම තියලා මේ සතියට තැනක් දෙන්නේ. එන ඕන දෙයකට හැඩ ගැහෙන්නේ. අන්නේ මේ හැඩ ගැහෙනකොට එන සමාධියකුත් තියෙනවා. එහෙම නැත්නම් මේ අරක්කු බීලා සිගරට් බීලා මේ ආදී ධූර්ත වලින් එන සමාධියකුත් තියෙනවා. අපි දන්නවා එල්ලේට වෙඩි තියන්න සෑහෙන සමාධියක් තියෙනවා. නෝත් ඒකට මේ නිදර්ශනයකට නම් කියන්න පුළුවන් අරමුණට හිතේ දීවීමයි එල්ලෙට වෙඩි තිබිල්ලයි නිදර්ශන අරගෙන පෙන්නනවා. නමුත් එල්ලෙට වෙඩි තියෙන එක වෙන කතාවක්. පූසෙක් මීයක් අල්ලන්න සෑහෙන සමාධියක් තියෙනවා. උන්ට අපි කියන උපාසක බලලයි කියලා. නවගුණ වලකොත් උළුවර දාන මොකද පූස අල්ලන්න මී අල්ලන්න දිනකොට ඌ ධානයකට සමවැදලි වගේ තමයි බලන්නේ. මීයාගේ හැම දෙයක්ම බලා ඉන්නවා. ඉතින් අපේ ඒ අක්කලා ගෙදර හිටියයිගේ ඒකට සොක්‍රටිස් කියලා කියන්නේ. මේ බලාගෙන ඇති හේම ඉන්න උදේ බලාගත්තා හැන්දනක ඉන්න. අපිට මොන දෙයක්වත් කරන්න බෑ. ඒ මොකද ඌ දන්නවා එතන එල්ලයක් තියෙනවා කියලා. ඌ ඒකයි බලන්නේ. දැන් අපි ගැහුවට ඌගේ එල්ල කැඩෙන්නේ නැහැ. මෙව්ව මිච්ඡා. ගොඩින් මාත්‍යා ඉන්නකොට කියනවා බැංකුවකට ගියාම මේ බැංකුවේ ඉන්න කැෂියරගේ කූඩුවේ ඉන්න කෙල්ලෝ සල්ලි ගණන් කරන වෙලාවේ කස කස කස කස කස කස කස කස කස කස කස කස කාලා වටපිට බලන්නේ නැතුව ඒක දිහා කරගෙන යනකොට බුදුම සමාධියක් තියෙනවා. නිවන් දකින්න. මොකද වැරදුනොත් ගාන දාන්න වෙන ඉඳා ඒ වෙලාවේ කතා කරන්නත් අහන යාළුකම් පවත්තන්නත් අහන ඒ ජොබ් එක කරන්න තියෙනවා. ඉතින් ඔගේ සමාධිය අද තියෙන තාක්ෂණයේ තියෙන සමාධිය අද තියෙන යටිතල පහසුකම් වල තියෙන සමාධිය ඒකාන්තෙම මිච්ඡාදිටි. මිච්ඡා සමාධි. ඉතින් අපේ දරුවෝ කාට දෙන්නේ? කොහෙද ඉස්කෝලේ යවනවා කියලා යවන්නේ? කොහෙද පිටරට යවනවා කියලා යවන්නේ දැන් මේ ඉන්නේ ගිහිල්ලා අවිල්ලා කුරුවල් වෙච්ච කට්ටියනේ දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා කෝ දරුවට මේ මම දරුවෙක් කියන හැඟීම නෑ මොකක්වත් නෑ ඉතින් ඒක නිසා සම්මා සමාධියක එහෙම කවදාකවත් පටලැවිලි එන්නේත් නෑ ඒ වගේම Tamanට අනුන්ට කරදරයක් වෙන්නේත් නෑ වර්තමානට මත්තර කරදරයක් වෙන්නේත් නෑ ඒ ඒ සමාධි මුඛයෙන් සමාධි ශීර්ෂයෙන් ගොඩක් දේවල් අපිට විකිනෙනවා. පත්තරවල විකුණනවා, ටෙලිවිෂන් එකේ විකුණනවා, ඇඩ්වර්ටයිස්මන්ට් විකුණනවා. ඔබට අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ඔය එකකවත්. ඔය එකකවත් ඒක නෑ. ඉතින් අපි ඒවදිගේ ගිහිල්ලා හොඳටම හැට පෙරලා හොට බිම ඇනිච්චට පස්සේ තමයි භාවනා කරන්න ඉන්නේ. ආරවක් කියලා කියලා කියලා පිස්සු කියලා පිස්සු කියලා පිස්සු කියලා බැරි වෙනකොට එනවා. ඇවිල්ලා කියන සංසි ඉක්මනට නිවන් දකින්න ක්‍රමයක්. එහෙනම් මේ කෙටි මාර්ගයෙන් පළවෙනි ධ්‍යානෙට යන්න මේ ප්ලග් එකට ගැහුවා වගේ 3 pin ප්ලග් එක ටක් ගාලා ගන්න බැරි එකක් තියනවාද කියලා. තියෙනවා. ඒව නැත්තේ නෑ. නැත්නම් ඒකට මිච්ඡා ඒකට සම්මිච්ඡා සමාධි කියලා තමයි කියන්නේ. එහෙම නැත්තම් සරුවචනාංශ මෙච්චර සාරා සංකේ සකල්පලක්ෂ පෙරම් පුරලා මේ අවසාන පස්චිම භවිකයක් වශයෙන් උත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. ඒකල උපයගත්තට පස්සේ ඒක කවුරුත් දීපේ ගන්න නෙවෙයි. තමම උපයාගත්ත දේ. ඉතින් ඒ නිසා මේ වගේ සමාධියක් පිළිබඳව යමක් යමක් ඇති කරගෙන කියන්නේ මිච්ඡාහරි කමන්නේ යම් සමාධියක් ඇති කරන මේක දැන් සුද්ධ කරන එකයි කරන් ඒ සුද්ධ කරනකොට තමන් ගැනම තමන් විවේචනාත්මක වෙන්න ඕන. ඒ ඥානන්ද සෝංශේ මතක් කරනවා ලීයක් ගන්නකොට වඩා. වරින් වර වරින් අර තනි තනිය හැට බලනවා. තමන් ගාපු එකේ තියෙන ඇදේ. ඉතින් මේ තමන් ගාපු එක ඇද බලන්න ඕනේ නෑනේ හරි දක්ෂයෙක් වුණා. නමුත් එයා බල බල යන්නේ එයා දන්න කොච්චර කෙරුවක්වත් ඒ යත්ත ගානට පීට්ටපටියක් වගේ කපලා ගියොත් නම් මට්ටම්. එහෙම නෑ. එයා හේතුවක් දැන් ඉස්සෙල්ලා ලීය ගාමින් බලනවා. කොතනද උන්දම තියෙන්නේ? උන්දම තියෙන තැන ගන්න. බුදුචාන්සිමක තච්චක කියලා නමක් දීලා තියෙනවා. ලීය ගාලා එක සැරේකින් එහෙම ගන්න බෑ. ගාලා ගාලා ගාලා ගාලා තමයි ලී දෙකක් එකට තියලා හේතු අද්දනකොට මැදින් හුලං යන්නේ නැති වෙන තරමට හේතු වදින්නේ තමන්ම ගාන එක තමන්ම විවේචනාත්මකව බලන්න ඕන. ඉතින් අන්නේ ඒ විවේචනාත්මක බැල්මට ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. හිත පිට යන්න ඇරලා ආපහු වෙන හැම වෙලාවෙම බලනවා අරමුණටම දාවේ කොහොමද දන්නේ? ඒ ආපු වෙලාවේදී මම ප්‍රත්‍යක්ෂණය කරනවද? ඒත්මදි තව කාට හරි විශ්වසනීය විදිහට විශ්සර කළ දෙන්න පුළුවන්. දෙන්න පුළුවන් නම් බුදුරජාණන්සේ සඳහන් කළ තිනවා අන්න මේ ප්‍රයත්නය තුළින් සමාධියක් එනකොට හිත පිට නොයා නෙවෙයි සමාධිය එන්නේ හිත පිට ගියත් නැවත අරමුණට ගෙනාවට පස්සේ අරමුණේ හොඳට පටලව බැහැගත්තොත් පුරුම පණ්ඩිත ශාන්සේ සාතිකයක් දෙනවා පිට යන්න ඉස්සෙල්ලත් තිබුණේ සතිය නම් කොච්චරන් රෝන්දේ ගහලා ආපහු ආවට පස්සෙත් අරමුණේ සතිය පටල වෙනවා නම් අතරමැද කාලය තුල කවදාකවත් අකුසලයක් නැහැ කියලා. ditta dhamma vediniya වශයෙන් මේ අකුසල් එතනම ගෙවෙනවා. ආපහු ආවට පස්සේ මගේ හිත කෙලින්ම අරමුණට ආවා. මං මේ නිසා මෙන්න මේ සාක්කයෙන් මේ ප්‍රතිවේක්ෂාවෙන් මේ අද්දුත් ප්‍රත්‍යක්ෂයෙන් මෙන්න මම ආව බව ඒ ගමන ඉවර කරනවා. ඒක සපේලා උත්තර දෙන්න බැරි නම් විශ්වාස නැහැ අපිට හිත කොහේ රත්ති අදුවක් ගහලා ගෙට ආවද කියලා. නිකන් කියනවා ඒ වගේ රත්යදුවක් ගහලා ගෙට ආවලා පස්සේ ගෙට හොඳට පట్టල වුණා නම් කොල්ලෙක් ගමනක් ගිහිල්ලා ආවා වගේ. ඌ නාවලා ගෙට ගන්න පුළුවන්. කෙල්ලෙක් රත්යදුවක් ගහලා ආවොත් නම් වැඩේ ෂුවර් නෑ. කොත්තන පටලවාගෙනත් දන්නේ ඕන දවස් 10 මාස 10ක දෙන මෙන්න බඩ පිම්බිලා ඉන්න පටන් ගන්නවා. ඉතින් දන්නේ නැහැ මොකද උනේ කියලා ඉල්ලලා ඉල්ල. මම කියනවා නෑ නෑ මේ තැපල් මාර්ගේ ළමයි හම්බෙලා තියෙන්නේ. ඒ මන් නටක නෑ කියලා. ඉතින් අම්මලා දන්නවා. පිටට අම්මලා නම් හොයන්න යන්නෙත් නෑ දැන් හොයලා වැඩක් නෑ. කුල්ලෙක් කහනව මොකක් නැව ගෙට හොදලා ගන්න එකයි තියෙන්නේ. මේ වගේ පිටර හිත ගියාට ප්‍රශ්නයක් නැහැ. පිරිමි හිතක් තියාගල්ලා. පිරිමි හිතක් තියාගල්ලා. ගියාට ආපහු ගෙටාවට පස්සේ උන්තුර ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න මූල කර්මත්තාන්න හොඳට බැසගත්තද කියලා. බැසගත්තා නම් කොල්ලෙක් පිට ගිහිල්ලා ආවා වගේ. ආවට පස්සේ ආයෙත් ආවා අම්මට වැඩක් නැහැ නේ මං කොයි ගියාද කියලා අනම්මන සත්තන් දාන්න ඕනේ ඒක කියන්නේ කෙල්ලෙක් ගිහිල්ලා ඇවිල්ලා වගේ ඔතන මං කියන්නේ මොනවාක්ද නෑ නෑ ඒක මගේ පුද්ගලික අයිතිවාසිකම ඒක පුද්ගලිකයි රහසිගතයි කියනවා ඉතින් ඒ ත්‍යාගා ගන්න මෙහෙම තමයි වෙන්නේ කියලා. ඉතින් මෙච්ච ලස්සන මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්කම තියේදී තමන්ගේ භාවනා තමන්ට එතන එතනම හරිද වැරදි කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්කම තියදී ඒකට ආනිසංශයක් වශයෙන් ditta ධම්ම වේදිනේ වශයෙන්ම කර්ම අවෝසි වෙච්ච වෙන ගතියක් තියේදී අපි මොක ඕනකමක් තියනද මෛත්‍රී බුදුහාමර වෙනකන් ඉන්න. කවුරු හරි කියනවාද එතකොට මෛත්‍රී බුදුහාමර හම්බෙච්චාම වෙන જાති නිවනක් හම්බෙන්නේ කියලා. එනතම මේwidetilde පහසුවක් ලැබෙයි කියලා. මෙව බයිලා කතානේ. මේ ප්‍රමාදයේ අප්‍රමාදයට වැටිලා කරන මත් වෙලා කරන කතා, ධූර්තයකට වෙලා ඉඳන කතා. කරනවා නම් දැන්. ආයෙ කරන්න වෙලාවක් නැහැ. දැන් බැරි වෙන එක වෙනම කතාවක්. මොත් මේ ගෞතම සරුවච්චන් වහන්සේ දේශනා කරපු දේ ඒ කල්යවල ප්‍රතිඵල දෙන දේවල් නෙවෙයි අකාලික ප්‍රතිඵල දෙනවා ඕනේ රවුමක් ගිහිල්ලා හිත අරමුණට එනවා ඒක බුදුරජාණන් වහන්සේ අපිට චිත්ත නියාමයේ උගන්වන දෙයක්. ආවට පස්සේ හොඳට පරීක්ෂා කරලා බලන්න යන්න ඉස්සලා තිබුණ විදිහට අරමුණ එහෙම තැම්පත් වෙලා තියෙනවද? gedirinota ඇවිස්සිලාද? ආවට පස්සේ ඒක කරගෙන යන්න පුළුවන්ද කියනවනම් අන්න එවැනි සමාධියක දැවත නැවත උරගා බැලීමේ ක්‍රමයක් තියෙනවා. උරගා බලන්න බලන්න ඒකම සත්‍ය වෙනවා. ඒක නිසා මේ එවැනි දෙනකට එන සමාධිය ක්ෂණික සමාධි කියලා කියනවා ඒකට. විපස්සනා සමාධි කියලාත් කියනවා. අන්නේ විපස්සනා සමාධිය පරීක්ෂාවට පසු ගහන්නේ ඕන වෙලාවක පරීක්ෂා කරන්න කියන. ඒ කිය ආරමුණු වලට පිට ආරමුණු ගියයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා යම් දවසක ඒ සතිය වේපුල්ල වෙච්ච දවසේ සතිය තමයි සහතික වෙච්ච රත්යදු ගහට මොකුත් මගේ සති මගේ හිතට මොකුත් වෙන්නේ නැහැ. මට අප හදන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සේ මුළු කයේම හිත තිබ්බත් නාසිකාග්‍රේ හිත තිබ්බත් එනත්නම් කනේ හිත තිබ්බත් සද්දවල ඇහි හිත තිබ්බත් රූපවල හිතේ හිත තිබ්බත් හිතවිලි වල මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ආයෙ ගිනියලා නාසික ආග්‍රේම තියන්න ඕන කමක් නැහැ. තියන්න ඕනේ. විශ්වාස නැත්තම් තමයි. සද්ධාව නැත්තම් තමයි. අදිමොක්කේ නැත්තම් තමයි. ඉතින් අදිමොක්ක නැත්තාකල් කියන ඌව පිට ගියොත් අරමුණේ ගෙනත් යන්න. පරීක්ෂා කරලා බලන්න. කරලා කරලා කරලා උත්සාහ කරලා හරිය දවසේ එනවනේ පිට ගියත් ගිය බව දන්නවා. ගියේ සද්දයකට බව දන්නවා. එහෙනම් ආපහු ගෙනත් යන්න ඕන ගමන් නැහැ. කොහේ පිට ගියත් මොනක්වත් බය වෙන දෙයක් නැහැ. අන්නේ විශ්වාසය තමයි ආත්මය දිනාගත්තයි කියලා කියන්නේ. ඒක ආත්ම දිනීමක්. මගේ හිත පිට ගියාට කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසුනොත් මං කියන්න ලැජ්ජත් නැහැ. ආන් මේ විදිහට වෙනසක් අපේ ජීවිතේ, අපේ මේ වැඩමුළුවේ, අපේ දවසින් දවස පරියන්කෙන් පරියන්කට වැඩෙනවා නම් ඒක අකාලිකවම සිදුවෙන එකක්. පන්දිස්වාංශ කියන එක වෙනකොටම යෝගාවචර තේනවා. කවදාකවත් නැති සෙල්ලමක් සංසාර වෙච්ච නැති දෙයක් වෙනවා. ඊට පිට ගියා කියලා පශ්චාත්තාවයක් නැහැ. ඕනනම් ඵලයක්. සද්ධාවේ බිඳීමක් වෙන්නේ නැහැ. අනේ බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙන කොච්චරක් මිලෝ වශයෙන් ප්‍රත්‍යක්ෂණය මේ ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂා කරන්න පුළුවන් උරගා බලන්න පුළුවන් ක්‍රමයක්ද කියලා දැනෙනකොට ඒක මහ පුදුම මේ ගායක් එනවා කාට හරි මේක කියලා දෙන්න නැත්තම් කියලා. එක් එක්කත් ගන්නෙ නන්නේ අම්මා මුත්තා කිව්වත් මොකද උන්ට ඒ වෙනම සද්ධාවල් තියෙනවා වෙනම රුචි තියෙනවා වෙනම ආකාර පරිවිතක්ක තියෙනවා වෙනම මේ අනුස්සව තියෙනවා දිට්ඨි නිජහනක් අඳිනවා අපි ගණන් ගන්නෑ අපිට කියලා අපේ සද්ධාවක් තියෙනවා ඔයා ඕන දෙයකට කරගන්නයි කියලා අඩුවන පස්සක මහණුන්වත් පිළිගන්න කැමති වෙන්නේ නැහැ සරුවචනංශ කියලා කියනකොට. ඊ තරම් ඔලොමලයි. අපි මේ දැනට අල්ලාගෙන තියෙන අපේ සද්ධාව, අපේ රුචිය, අපේ අනුස්සවය, අපේ ආකාර පරිවිතක්කය, අපේ දිට්ඨි නිච්ඡානක් අන්ති. ඉතින් ඒ තියෙද්දි ඒ ඔක්කොමලා ඕනේ නැහැ කියද්දි බුදු කෙනෙක් සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරනවා. එහෙම කියන කෙනා කෙනෙක්වත් තරහ වෙන්නේ නැතුව මේක කොහොම හරි කියලා දෙන්න. හැම කිනාම අඬු බඬු පුම්බගෙන මේ සත්‍ය කියලා දෙන්න හදනකොට එන්නේ විභීෂණ පාගන. නෑ නෑ ඔයාගේ සත්‍ය අපිට ඕනේ. අපි ළඟ මේ අම්මා අප්පා දීපේක තියෙනවා. මේ උරුමෙන් ආපේක තියෙනවා. අපි ඒක රැකගෙන ඉන්නම් කියන එක තමයි තියෙන්නේ. අන්නේ කුණු අරබෙට තමයි ආගම කියන්නේ. ඒකට තමයි ඔලොමොට්ටල කරන එක තමයි ආගම කියන්නේ. මේ ධර්මය. අපි දැනගන්න ඕනේ ධර්මයෙන් ආගම වෙන් කරගෙන ආගම විසි කරන්න එපා. අපි මෙතෙක් කළා ආපු හැදිච්ච දේ. නමුත් ඒකෙන් ධර්මය වෙන් කරන කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන කොහොමද යථාභූත ඥානය ගන්නෙ කොහොමද ඇති හැටි ඇති විදිහට දකින්නේ යථාව දර්ශනය. මෙන්නතම් ණය විපස්සනා. ඒක නැතුව ගත්තොත් මර රත්තරන් කෑල්ලක් කියලා හිතාගෙන මේ නිකන් දිලිසෙන දෙයකට සල්ලි දීපු මිනිස්සෙක් වාගේ. එහෙම නැත්නම් මේ මැණික් විකුණන මිනිස්සෙක් මැණිකක් කියලා විශාල ගාණක් අරගෙන තිරුවාන කැල්ලක් විකුණලා යනවා වගේ. ඒ මනුස්සයාටම දොස් කියලා වැඩක් නැහැ. අපිට මේ පරීක්ෂා කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒකයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ මිච්ඡත්ත වශයෙන් පෙන්වලා දීලා තියෙන මේ සමාධිය හැම කෙනාම රුචි කරන එකක්. හරියට සීළු සත්‍යය සුඛයට කැමති වාගේ. සීළු සත්‍යයම සමාධියට කැමති. හැම කෙනෙක් ගාම සමාධිය යම් ප්‍රමාණයක් තියෙනවා. ඒක මේ පිටින් ගන්න දෙයක් නැහැ. නමුත් මේක මිච්ඡාද සම්‍යක්ද යථාර්ථයක්ද සංකල්පයක්ද කියන එක ওই හිතෙන් තරම් ලේසි නෑ. ඒ තරම්ම මේ ලෝකේ අපිට විකුණන්න හදනවා මේ රෝල් ගෝල්. එහෙම නැත්නම් මැනික් කියලා මේ තිරුවානගල්. විකුණන්නේ අපේම සහෝදරයෝ. හොඳටම දන්න කෙනෙක් තමයි. නමුත් අපි කියන්නේ ප්‍රශ්නයක් නෑ බිස්නස් එකක් යන්නේ. මේ පරීක්ෂා කරලා බලනකම් මිල ගෙවන්නේ නෑ. ඉතින් ඒකට අර අටුවාචාන් වහන්සේ බොහොම ලස්සන කතාවක් කියනවා. ස්වාමීන් වහන්සේ නමක් පිරිවෙනක් කරගෙන ඉනවා. යනකොට පාරදි කියනවා මිනිස්සේ පාත්‍ර විකුණුණා. ඒ ස්වාමීන් වහන්සේට ඕනේ පාත්‍රයක්. ඉතින් මිනිස්සු කියනවා ආපාතක මහත්තයා ගේන්න මේ මණිබඩු කාර්යයට කියනවා ගේන්න ඕක බල්ලා කියලා ඒ ස්වාමීන් පාත්‍රයක් තෝරන. ගාන කතා කරනවා. ආ මෙච්චරයි ගාන. ඊට පස්සේ ඒ ගාන කතා කරනකම් ඒ ස්වාමීන් හොඳට මේක පරීක්ෂා කරනවා. පරීක්ෂා කළ බලන පාත්‍රයේ මැද හරියේ බඩේ වෙල්ලින් පාරක් තියෙනවා. ඒ වෙල්ඩින් පාරෙන් යට කෑල්ල සාමාන්‍යයෙන් අමු යකඩෙන් හදනවා. උඩ කෑල්ල හොඳ මේ වාහනේ දාලා හදනින් තට්ටු කරන තට්ටු කරන උඩ කෑල්ලටනේ. ඉතින් හ්ම් යාල සද්දයක් එනවා පාත්‍රේ. හැබැයි යට කෑල්ල ඕන් ටික දවසක් කරනකොට මලකට කාලා දිරනවා. ඉතින් ඒ ස්වාංශය එහා පැත්ත මෙහා පැත්ත බලලා උඩට විතරක් නෙවෙයි අනික කර තට්ටු කරලා බලන මේක අමු යකඩද වාහනද කියලා බලන්න පේනවා වෙල්ඩිමේ හිලක් තියෙනවා කියලා හිතමු. ඉතින් මචරි කියනවා මේක තමයි මට ගන්න ඕන මෙච්චර ගානක මේ බලනවා මේ හිලත් නේ. ආය හරි හරි හරි ඒ ගාන එන අපි මේ පොඩ අඩු කරලා දෙන්නව. ඕක සාන්ති ප්‍රශ්නයක් නෑ. ඕක මේ තෙල් ගාලා හදන්න පුළුවන්. අපි කියන්නේ පේන්ට් එකෙන් ගන්න පුළුවන්. කමක් නෑ. මේ සංසි තව රවුමක් කරනකොට තව හිලක් අහුවෙනවා. අර මනුස්සයා තව පොඩක් ගණන් අඩු කරනවා. දැන් තව බලපෑම තව හිලක් හම්බ වෙනවා. දැන් අටුවාචාන් වහන්සේ නම් හිල දකින්න එක හොඳද නරකද කියලා. ආත්‍රේ ගන්න ඉස්සෙල්ලා හිල දකින්න එක හිල් දකින්න එක හොඳද නරකද කියලා. ඒ මොකද සල්ලි දුන්නට පස්සේ හිල දැක්කනම් ඒක අපේ හිලක් වෙනවා. සල්ලි දෙන්න ඉස්සෙල්ලා හිල් දැක්කනම් අර මනුස්සයට කේතේ ඒම බෑ කියලා. ඉතින් මේ සංසාරේ කියලා අපි බාර ගන්න තියෙන උන්නෝගේ හිල් සහිත එකක් හිල් නෑ කියලා හිතාගන්න. ඔකේ හිල් තුනක් තියෙනවා අනිච්චං දුක්ඛං අනත්තං. අපි මෙතෙක් කල් ආසාවෙන් ගත්ත රුචිය සද්ධාවෙන් ගත්ත රුචියට ගත්ත අනුස්සවයට ගත්ත තර්කයට ගත්ත ආකාර පරිච්ඡේදගත හැම දෙයකම තියෙනවා අපි ඒක නොබලා පරීක්ෂා නොකර නෑ අපි ළඟ තියෙන්නේ නියම සුත්තමාන පාල් නියම එලකිරි නියම රත්තරන් කියලාගෙන තමයි ඔක්කොමලා ඉන්නේ නමුත් පරීක්ෂා කරලා බැලුවොත් තියෙනවා අන්නේ පරීක්ෂාව කරන්ඩ මේ සමාධියේ මිච්ඡා සමාධිය කියලා එකක් තියෙනවා ඒකේ පේන්ට් එක වහලා දුන්නට ඒකේ හිල් තියෙනවා ඉතින් අපි ලොකු සංජීන කාලේ කියනවා ඒ එහෙම ගත්තට පස්සේ හිලක් අහුවෙලා දෙනවා ලොකු ආම්දුරන් ඉතින් ලොකු ආමතුරු හැමදාම පින්නපාතේ ගන්න ඉස්සෙල්ලා මේ අහසට අල්ලලා පාත්‍රේ වල්ල එතෙන් ඇඟිල්ල තියාගෙන පින්නපාත යනවා. මේ හොදි වැටුනොත් එහෙම පල්ලෙහා පැත්තට ගියොත් හොදි වැක්කෙනවනේ. අත තියාන එක උඩට තියාගෙන අරගෙන යනවලු. ඉතින් හරි ගරු සම්පන්න ස්වාමීන් වහන්සේ ඉතින් ගෝලුව ටික තීරම පාත්‍රේ අවුවට අල්ල අත තියා ගන්නවලු මේ පින්නපාත යන්න ඉස්සෙල්ලා. ඉතින් හිතලේක වටිනා සාහිත්‍යයක් මේක වතක් පිළිවෙතක් කියලා. ඉතින් ඒතේ ඒ ලොකු ස්වාමීන් හොඳටම දන්න ගෝලේ කාලයකට පස්සේ නෝට ලොකු සංශය අපවත් වෙලා මේ කට්ටිය වින්න පාතියන් කවලු හා කිව්වලු ඔක්කොම ලීලියට ගිහලා පාත්‍රය අල්ලලා අවුවට අත තියාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ මොකද්ද මේ කරන්න විකාරය කියලා. එහෙම කියන්නේ බා අපේ ලොකු සංශය කරන ආපු චාරිත්‍රය කවුද ලොකු සංශය කියන්නේ කොතොපට ඉතලනේ මම පැවිදිුනේ මමත් එක්කනේ හිටියේ. මොකද්ද මේ? නෑ නෑ හැමදාම යන්නේ ඉස්සෙල්ලා මේ තෝන්ස කරපු දෙයක්. යකෝ ලොකු ආන්දර පාත්‍රය හිලත් තිබුණේ. දැන් ඒ කිරේ තොපි මොකටද මේ අවුවට අල්ල අත තියාගෙන යන්නේ? ඒක නෙවෙයි මේ කියන්නේ. ඒ වගේ මේ අන්ධ භක්තියර කරන දේවල් නෙවෙයි. මේක හිලක් තියෙනවා. අපි මේ රැකගෙන ඉන්න සමාධියේ හිලක් තියෙනවා නම් සමාධිය නැති වෙනකොට පශ්චාත්තාවයක් එයි. හිලක් තියෙනවා නම් සමාධියනකොට සතුටක් එයි. ඒක තමයි සමාධියේ තියෙන හිල. සමාධිය ආපුවාමකෝ නාපුවාමකෝ ලාභ ලැබුණාමකෝ පාඩු වුණාමකෝ යසස ආවහමකෝ අයසාපුවාමකෝ දුක ආපුවාමකෝ සැප ආපුවාමකෝ කියලා අෂ්ටලෝක ධර්මෙන් කම්පා නොවන මට්ටමේ සමාධියක් කියන එක තමයි මේ සමාධිය මේරීම කියන්නේ. ඒක බොහොම ගැඹුරු සමාධියක්. නමුත් ඒකට වාල් නැහැ අපි. සමාධිය ආවයි කියලා සතුටු වෙන්නෙත් නැහැ. නැති වෙන කියලා පශ්චාත්තාප හැබැයි හොඳටම බලනවා මේ සමාධිය ඇති කරන්න ඕනේ සද්ධාව මයිලඟ දිගටම තියෙනවා. සමාධිය ඇති කරන්න ඕනේ සතිය මයිලඟ දිගටම තියෙනවා. සමාධිය ඇති කරන්න ඕනේ සීල මයිලඟ තෙව්ව කැඩිලා නැහැ. ඒකට මම බග වෙනවා. හැබැයි ඒ තීදී සමාධිය එන්න පුළුවන් යන්න පුළුවන්. ඒ එන යන වෙලාවෙ හැටියට සැලෙන ගතියක් ආවොත් ඒක පුහුදුන් ගතිය කියලා කියනවා. පෘ탁ජන ගතිය කියලා මේක වෙනවා. හැබැයි ඒක කියාපාන්න මෙහෙමයි මයිලඟ තියෙන සමාධිය එනකොට සතුටක්. යනකොට දුකක් එනවා. එහෙමනම් ගැති. එහෙමනම් වාල්. මොකද්ද උත්තරේ? ලක්ෂ වාරයක් මේක කරා. ආශේවන ප්‍රත්‍ය. ආතේවති භාවති බහුලීකරති කියලා කරනකොට කරනකොට තියෙනවා ඒ සතුට කනගාටුව දෙක කියන එක හිතින් දාන එකක් සමාධියට පිටින් ආරූඪ කරන එකක් අපි මේ සමාධිය මේ ආරූඪෙන් අයින් කරන්න ඕන. එනකොට සතුටයි යනකොට දුකයි කියන එක සමාධියට අපේ හිතේ තියෙන දාන ආරූඪයක් ඒක මුසාවක් කියලා බුදුහාම කියනවා. ඒක මුසාවක්. ඒකමට දුක දෙනවා. ඒක එනවනම් ඒ යනවනම් යයි ආවත් නාවත් දිගටම භාවනා කරනවනම් අපි කියනවා යා සමාධිය හරහා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීමට යනවා. සමාධි සම්බොජ්ජංගං කෝ භික්කවේ භාවේති විවේකනීසිතං විරාගනීසිතං නිරෝධනීසිතං පට්නිසග්ගාණු පස්සේ සමාධි සම්පොච්චංගේ මහණේ භාවනා කරන බොහොම විවේකීව ලැබුණා කියලා උඩම් අනන් උදම් අනන්නෙත් නැහැ නැතුණ කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ විරාග නිශ්චිතං සමාධිය කියන එකත් නැති වෙනවා ඒක විරා නැති වෙලා ගියයි කියලා මේකට රාග රත්ත වෙන්නේ නැහැ විරාග නිරෝධ නිශ්චිතං මේකත් නැති වෙන සුළුයි පටිනිසක් ගන්න පස්සේ මේක දීලා දාන්න වෙනවා ඒක නෙවෙයි නිවන කියන්නේ විමුක්ත යනකොට මේක දීලා දාන්න ඕනේ. අන්නේ විදිහට වඩන වෙලාවේදී අපි මිච්ඡා සමාධිය හරි වඩලා ඉස්සරහට යනකොට ඒක නැවත නැවත පීරිගාමින් උරගාමින් යන ගමනේදී ඒ යෝගාවචරය සමාධිය පිළිබඳ විවිධ අර්ථකතනයේ විවිධාකාර වෙනස්කම් වෙනවා. පරිණාමයටපත් වෙනවා. ඒ නිසා කවුරු හරි කිව්ව සමාධිය කියන්නේ මේකයි කියලා එයා මේ නිත්‍ය සංඥාවෙන් කරන දෙයක්. සමාධිය කියන එක එන්න එන්න වෙනස් වෙනවා. මේ ගිහිල්ලා අයිගාවට එනකොට ඉස්සලා තිබුණට ටිකක් වෙනස්. මේ ගිහිල්ලා ආපහු වෙනකොට වෙනස්. හදිහට ආස්වාසයක් කළා ප්‍රස්වාසයක් කළා ඊගාව ආස්වාසය එනකොට ඉස්සල තිබුණ ආස්වාසය නෙවෙයි. මේ වම තියලා මේ දකුණ තියලා ආය වම තිනකොට ඉස්සල එක නෙවෙයි. අන්න ඒ තරම් ඒ සියුම් අර්ථ ඡායාවල් ඒ සියුම් ભેද දැක ගන්නා සුළු භාවනා කරනකොටත් සමාධියක් එනවා. අපි හිතුවත් ඒ විචිතුරු වශයෙන් බලන විචක්ෂණ බුද්ධිය දිනනකොට සමාධිය කැඩෙයි කියලා එහෙම එකක් නැහැ. අපි බලන බැලුම ප්‍රනීත වෙන්න වෙන්න විස්තර සහිත වෙන්න වෙන්න ඒ තුන එනවා සමාධිය. ඒකට නුකුසාන් සිනවා මේ සඳහන් කරනවා මේ සිරා වේද සමාධිය කියලා නෙළුම්පතක් නෙළුමක ලොම් මොකද්ද කියන්නේ මල් පෙත්තක් කියනවා. මල් පෙත්තක් වතුරේ දාලා දැලි පිහියකින් ඒකේ නහරේ බලන්න ඕනේ අතින් අල්ලන්නේ නැතුව. ඒක වතුරේ පාවෙද්දී ඒකේ තියෙන නහරයක් බලන්න පුළුවන්ද කියලා. පිහ දමල ඇන්නොත් අරක වතුර යට ගිහිලා කැපෙනවා. බයේ පිහ ලං කර නැතුව හිටියොත් බලන්න බෑ. යෝගී සිරාවේද උගන්වනවා ශල්්‍ය කර්මවලදී. එහෙම නැත්නම් කියනවා බඹයක් දිග මකුළු දැලක් ගෙනාව කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙනවායි. රටේ ඉන්න මිනිස්සු දූවන කියලා මගුල දඩගෙන දූවගෙන යනවා මාලිගාවට එනකොට මගදී කැඩෙනවා. විනාඩියෙන් රටේ තියෙන ඔක්කොම මගුල් දැල් ඉවර වෙනවා. එක එකට ඔක්කත් රජුරන්ට ඔප්පු කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අරයට ඉස්සලා මෙයා දුවන්න හදනකොට අන්න ඒ වගේ මේ ලැබිච්ච සමාධිය යොද යොදා බලන්න ඕනේ. බහලා පරීක්ෂා කර කර බලනකොට ඒ සියුම් බව හැබෑව ඒ සියුම් භවයේ ඒ විචක්ෂණ භව ධානය මේක හැදෙනකොට තේරෙනවා එවැනි සමාධියක් දාගෙන යනකොට උත්තරී මනුස්ස ධර්ම වලට ගෙනියනවා. manussත්වයේ ඉක්මවනවා. manussත්වයේ තියෙනවා සමාධිය නෝට සතුට වෙනවා. සමාධිය නැති වෙන කනගාටුව තමයි manussකම නැත්තම් පෘථග්ජනකම කියන්නේ. නමුත් උත්තරී මනුස්ස ධර්ම එනකොට අත්‍යවශ්‍ය දෙයක් සමාධිය කියන්නේ නමු සමාධිය නැතුණයි කියලා අසජියාම දොරන වගේ පශ්චාත්තාවයක් වෙන දෙයක් නැහැ. මයි සීලය තියෙනවා. මයි සතිය තියෙනවා. මගේ සමාධිය තියෙනවා. මට ඕන වෙලාවක ආයෙ පටන් ගන්න පුළුවන්. මොකද ඒ ටික මගෙන් අයින් කරන්න කවුරක්වත් නැහැ. අන්න ඒ බව දැනගෙන තමයි ළඟ තියෙන මූලික අපි කියන වට ආසන්න කාරණා කියලා, පච්චපට්ඨාන කියලා. අන්න ඒ ටික ගැන පුදුම සතුටක් ඇති කර ගන්න ඕනේ. මම ළඟ සද්ධාවේ මොනවා වුණත් කැඩෙන්නේ නැහැ. කැඩුනොත් මම පිළියම් කර ගන්න ඕනේ. මගේ සතිය මොන જાතියවත් කැඩෙන්නේ නැහැ. කැඩුනොත් පිළියම් කරන්න. මගේ සීලය කඩන්න බෑ. සීලය කඩෙන්න විතික්‍රමණය වෙන්න ඕනේ. ඒව වෙලා නැත්තම් පශ්චාත්තාප නොවි නැවත නැවත බහාලමින් නැවත නැවත යොදමින් කරන වැඩේට ධෛර්යය දෙන්නයි මේ මිච්ඡත්ත නැත්තම් මිත්‍යා සමාධි කෙනෙකු ඉගෙන ගන්න. ඒ නිසා සමාධිය ඇති හැම කෙනෙක්ම මතක තියාගෙන ඉන්න ඕනේ. මේකේ තැන් තැන් වල හිල් තියෙනවා. කවුරුත් පෙන්ලා දෙනකන් ඉන්න යන්න එපා. අනිව දැක ගන්නා සුළුව මිත්‍යා සමාධිය දුරු කරලා මේ සමාධිය තුලින් රත්තරන් පෙරලා පෙරලා පෙරලා සුද්ධ කරලා සුද්ධ කරලා රත්තරන් ටික විතරක් වෙන් කරගන්නා වගේ ඒ වෙන් කර ගැනීමේ කටයුත්තට කාටවත් කරන්න බෑ. ඒක කරන්නේ නැතුව මේ ගමනේ යන්නත් බෑ. ඒක හැම කෙනෙක් තමන් විශ්ින් කළ යුතු. ඒ නිසා මගේ කටයුතු ටික මට මේ දෙීම මේ වැඩමුළු ඇතුළතීම කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා පිටුවා ගනිමු. ඒ ප්‍රාර්ථනා පිටුවා ගැනීම පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමේ දවසේ ධර්ම දේශනාව නිමාව සටහන් කරනවා සියලු දෙනාට ශනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා